අවසරයි ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පස්වෙනි දවසටත් අද වේලාවෙන් වෙලා තියෙන ධර්ම සාකච්ඡාවකට එනතම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු සභාවට පොදු ආරාධනාවක් සහිතව විට අමතරව අවස්ථානුකූලව කිය යුතු කළ යුතු ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න කියලා අපි රජි මහත්තයාට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා අවස්ථරය පහඳුරන්නේ ගෞණීය ස්වාමින් වහන්සේ අද උදෑසන ආනාපාන සති භාවනාව කරමින් සිටියේදී ආස්වාස ප්‍රස්වාස බලමින් සිටන විට එකවරම කනට කම්පනයක් දැනුණා. ඉන්පසු ශබ්ද ඉතා හොඳින් පැහැදිලිව දැනෙන්නට වුණා. ඇසැරි ඉදිරි පිටියේ ඇති කළු පාට ලප හතරක් ක්‍රමෙන් වඩා පැහැදිලිව දුටුවා. ඇසපිය කීපවරක් ඇරි වැසී ඇස් හොඳින් නියුත්ව දෙස බලා සිටියා. ශරීරයේද හොඳින් පිම්බි හැකිලී ගිය බව දැනුණා. පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නට උනා. ඇටකටු තද වී විශාල වේදනාවක් වැඩි වේලාවක් පැවති නැවති නැති වී ගියා. ඉන්පසු ශරීරයට දැනෙන බව දැනුණා. වේදනාවක් නැති බව දැනුණා. එකාතකින් අනිත් අත කොනිටන්නට වුණා. මේ අවස්ථාවේ පුදුමාකාර සුවයක් දැනුණා. සැහැල්ලුව විවේකව හොඳින් තේරුණා. හිස මුද්‍රේ තදවීමක් හා සැහැල්ලු වීමක් දැනී ගියා. මෙලෙස බොහෝ වේලාවක් සිටියා. ඉන්පසු සක්මනේදීද මේ ඇති වූ සනසිලිදායක බව දැනුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ටිකට ඉන්නකොට හතරෙන් දාසේ පස්වෙන් දාසේ පයින්නකොට ඒ වගේ නිකන් හීනෙකට අවදි වෙන්න වගේ තමන්ම තමන් වෙන කෙනෙක් අඳුන ගන්නවා වගේ පුදුමාකාර අලුත් දේවල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක එක දවසක වෙච්ච එකක් නෙවෙයි අර ඊට ඉස්සෙල්ලා මේ අමාරුවෙන් අමාරුවෙන් ගොඩ ගහගෙන ආපු දේ ඉතින් යෝගාචරයේ දක්ෂකම තියෙනෝනේ මේක පුළුවන් තරම් බාධා කරගන්න නැතුව නැවත නැවතත් මේකට සමාදින්න පුළුවන් තත්වයකට යාළු වෙන්න පුළුවන් තත්වයකට ජීවන රටාව දිගට පවත්වා ගන්න උත්සාහ කරන්න. තිරුවන් සරණයි ගෞණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ සිටියේදී වම දකුණ ලෙස මෙනෙහි කරමින් සිටීමේ එෙහිදී සාමාන්‍ය වේගයේ පැවති අතර දකුණ ස්පර්ශ වීමේදී ඇඟිලි පොළව තදින් තෙරපමින් පාදයේ එසවෙන බවත් වම සාමාන්‍ය ලෙස ස්පර්ශ වන බවක් දැනුනි. ඊට පසු මා වේගය අඩු කර සක්මන් කළෙමි. එවිට දැනුනේ පාදයන් දෙකම ඊටාම තදින් පොළොව තෙරපවන බවකි. සාමාන්‍ය වේගයෙන් සක්මන් කිරීමේදී දැනුණාට වඩා කාලයක් සතිය පැවති බව සෙමෙන් කිරීමේදී පෙන්වන්නට තිබුණි. සක්මන මා තවදුරටත් වම දකුණ ලෙස මෙනෙහි කළ යුතුද නැතිනම් ඔසවනවා තබනවා යන්න මෙනෙහි කළ යුතුද පිළිතුරක් පතමි. පරයන්ක භාවනාව පරයන්ක භාවනාව පටන්ගෙන මම දැන් මෙතන යන්න සතිය තුල ආනාපාන පාණය බැලුවෙමි. එෙහිදී හුස්ම පිටවීම සිසිල් ලෙසත් ඇතුළු වීම උණුසුම් ලෙසත් දැනුනි. මෙසේ සතියෙන් ගත කරන විට මා ඉදිරියෙන් කවුරුන් හෝ එහා මෙහා යන බව හැඟුනි. ඒ සමගම සතිය කැඩිනි. නැවත ආනාපානයට සිතගත් විට සතිය සකස් වුනි. විනාඩි දෙකක් තුනක් යන විට කවුරුන් හෝ කතා කරන බවක් ඇසුනි. එයින්ද සතිය කැඩුනි. එහෙත් කම්පා නොවිනි. ඔබ වහන්සේ දුන් කමඨහන් ආනු අවවාද නිසා නැවතද ආනාපානය දිහා බලා සතිමත් වුනේමි. වරින් වර මුහුණේ නරයන ගතිය දැනුණද ඒවා ගණන් නොගත්තේ. එසේ සතිය තුල ආනාපානය දැනුනේ උණුසුම් හා සිසිල් බවද නැවතද හඳුනා ගනිමිනි. මින් ඉදිරියට යාමට උපදේශක් පතමි. වැරදි නිවැරදි කරන සේක්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔය කියන්නේ පරියන්කේ ධක්මනේ දෙකේම මේ හුරු ගතියක් නැත්නම් gedara හිත විස්්‍රාම වෙන ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒ සක්නේ අර විදිහට හොඳට Tamanට වම දකුණ බැලීමේ උද්‍යෝගය උනන්දු කරන ගතිය තියෙනවා. ඔසෝනා තමන බැලුවත් නැතත් ওই ගමන දිගටම යනවා. ඒ නිසා ඊට පස්සේ අවශ්‍ය නම් කොණ්ඩේ තියෙන මනුස්සයා දෑතට බඳිනා වගේ කැමැති නම් මේ ඔසෝනවා මේ තබනවා කියලා බලන්න පුළුවන්. එතකොට හිත අලුත් වීමක් වෙනවා. නැත්නම් අර වම දකුණු වශයෙන් බලන එකම හොඳට ඉබිලා බැලුවොත් සමීප උත්සන්නව බැලුවොත් ඒක අරහත් අර වගේම ගැම්මක් තියෙන නිසා මේ අවස්ථාවේදී තමයි දෙකම මනාප විදිහට කරතයි. පරියංකේහිත් දැන් අරමුණු මාරු වීම සතිය කැඩීම වශයෙන් අඳුනගෙන තියෙන්නේ. මෙතන සතිය කැඩීමක් වශයෙන් ගන්න නෙවෙයි තියෙන්නේ. ඒක පාට අනපේක්ෂිත අරමුණක් ඇවිල්ලා අර තිබුණු හැල හැල හැල්ම හැල්ම ගන්න ගතියට හැල හැප්පිලක් වෙලා තියෙනවා. නමුත් ඒක කවදාකවත් නැති විදිහට තේරෙනවා දැන්. ඉස්සර වුණා දැනෙන්නේ නැහැ අපිට. තොග පෙළ දාමඩ ගියදන් තිල්ල වෙන්නාමඩ ගිහලා වගේ විස්තර පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඇත්තටම සතිය කැඩීමක් නෙවෙයි වෙලා තියෙන්නේ. විවිධ අරමුණු වල සතිය පවත්තන්න නිකන් පොළවේ ඇවිදපු එක්කෙනෙක් පෙරලෙන බැරල් එකක් උඩ ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ. බැරල් එකත් පෙරලෙන අතරේ ඒක ඇවිදිනවා. එතකොට ඒ ස්ථිර පොළොවක නෙවෙයි ඇවිදින්නේ සමබරයි. මේක සමබර භාවයක්. එන්නේ මේ වගේ සෙල්ලක්කාර වෙන්න හදන. භාවනා විවිධාංගීකරණය වෙන්න. ඉතින් මේකට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ගැම්ම කඩා ගන්න නැතුව, හැල්ම කඩා ගන්න නැතුව අමතර ලুকু අතු අල්ලන්න යන්නත් එපා. එතකොටත් ඕක අවුල් වෙනවා. මෙහෙමම දිගට යනකොට භාවනාව දන්නවා, භාවනාව නැගිටවාගෙන යන හැටි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේ යෙදෙන විට ඇතිවන වේදනාව නිසා පැයකට වාර 3ක් පමණ ඉරියව් මාරු කිරීමට සිදුවීම භාවනාවේ දියුණුවට බාධාවක්දයි පහදා දෙන්න. පරයන්ක භාවනාවේ යෙදෙන විට වරින් වර සිත ආශ්වාස ප්‍රාශ්වාසයෙන් ප්‍රාශ්වාසයෙන් ඉවත්ව වර්තමාන ශබ්ද කෙරෙහිත් අතීත සිද්ධීන් කෙරෙහිත් යොමුන බව වැටහෙනවා. නැවත ආරමුණට ගැනීමට ගැනීම වෙනදාට වඩා සුළු කාලයකින් පුළුවන් බවත් වැටහෙනවා. මෙසේ සිත අරමුණින් බැහැරව යාම භාවනා යෝගියාට නූපන් අකුසල් ඉපදවීමට හේතු වනාදයි කානිකව පහදා දෙන්න. එසේම නැවත අරමුණ ගැනීම උපන් කුසල් දියුණු වීමටත් නූපන් කුසල් ඇතිවීමටත් හේතු වන බව වැටහෙනවා. වැඩිදුරටත් පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලමි. ඒ කියන්නේ පිට අරමුණු වෙයිලා හිතන රක් වුණොත් ශක පහල වුණොත් කෙලස් පිට අරමුණු වුණා ආවත් Taman නොසලී යන්න දක්ෂකම වැඩෙනවා නම් ඒක කුසලතාවයක් කියනවා දක්ෂකමක් කියනවා. ඉතින් ඒක නිසා පිට කාටවත් කියන්න බෑ භාවනා දියුණුවන නැද්ද කියලා. Tamanටම තේරෙයි. කරදර තිබුණාට හිට කරදර ගන්නෙ නෑ. දුක් පීඩා ගන්නෙ නෑ. වෙන තැනකට පුහුණු වෙනවා නම් විශාල දියුණුවක්, විශාල ප්‍රගතියක්. නමුත් ඒ වෙලාවේදී ඇතරේ ප්‍රගතිය බල බල ඉන්නත් නරකයි. මොකද ඒ වෙලාවේ කැපී පෙනෙන ප්‍රගතිය පේන්න නෑ. නමුත් ලොකු වැඩක් වෙනවා යාට. ලොකු ප්‍රතිවිප්ලවයක් ඇත වෙන වෙලාව. ඒක නිසා Tamanට මේ වගේ වෙලාවල දිගට කරගෙන යන්න හම්බ වෙච්ච එක පෙර කරපු පිනක් කියලා හිතා ගන්නවා. දිගට භාවනා කරගෙන යන්න හම්බ වෙන එක. නමුත් හිතේ නිතරම කියනවා මේක දියුණුවක්ද නැද්ද? ආදි වශයෙන් ලියන්න තියෙන මල්ල ඔබල බලන ගතියක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ ඒක අර හිතේ උහුරතල් ගතියට තිබුණාට තමන් මතක තියාගන්න බාධක තිබුණාට බාධා කරගන්න නැතුව යන්න දන්නවනම් බාධක තිබුණාට හිත කරදර ගන්න නැති වෙන කලාව දන්නවනම් ඒක දියුණුවක් කියලා හිතානේ අනේකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින ආනාපාන සති භාවනාවේ යෙදෙන විට පය භාගයක් පමණ ගතවන විට ආනාපානයේ නොදැනෙන තත්වයටපත් විය. යාන්තම් හුස්ම රැල්ල ස්පර්ශවන බව දැනිනි. එම අවස්ථාවෙහි මාගේ ශරීරය පෙරලෙන්නාක් මෙන් විය. වැටේ දොයි බියෙන් මා කකුල් දිගහැර ගතිමි. එවිටද මාගේ කයේ සමබරතාවයේ නැති බව මට දැනිනි. එම අසමබරතාවයේ විනාඩි 10ක් පමණ තිබිනි. මගේ කය මට හසුරුවා ගන්නට බැරි බව හැඟිනි. මෙවැනි අවස්ථාවක් ඉදිරියේදී ඇතිවොත් මා කරන්නේ කුමක්ද යන්නත් එම தත්ත්වයේ කුමක්ද යන්නත් පැහැදිලි කර දෙන ලෙස දෙපා නැමද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. එනවාම අය වගේ දේවල් දිගටම වෙනවා මැරෙන්නේ නැහැ කියලා මං කියනවා මැරෙනවනම් මම බලා ගන්න. පිස්සු ඇසුනොත් මම බලා ගන්න කරගන්න වැටෙනවා වැටිච්චා. මේම හයිය මේ පොළොව කොන්ක්‍රීට් එක අඟල් පහක් තියෙනවා. මොකක්වත් වෙන්නේ නැහැ. කඩාන වැටෙන්නෙත් නැහැ. එන එක එනවාමයි. ඒක මට හොඳටම කරලා ගිය දැකි මම කියන්නේ මැරෙන්න මැරනවා නා. ඊට ටික 100%ක්ම මම වග කියනවා. ඒ නිසා තව දුර හෙටත් මං බැලන්ස් එක නැතුව වැටෙනවා. හෙටත් මට අංජබජල් වෙනවා කියලා හිතාගෙනම යන්න. බුදුහාමුදුරු ඉස්සරහින් ඉන්නේ බය වෙන්න දෙයක් නැහැ. කිසිම බය වෙන්න දෙයක් නැහැ. gediya pitimma gedara geniyannai ඕනක වෙලා තියෙන්නේ. bitter මල්ල පොඩි කරගන්න නැතුව. හෙට යනකොට කෑලි අඩු වෙලා තිබ්බොත් එහෙම බැලන්ස් එක නැති වුණොත් එහෙම නෑ ඒක අපි මම ලීනගේ මහත්තයත් එක්ක කතා කරලා සුදුසුසක් කරන්න ඕක ටික කරන්නකෝ හෙට වෙනකම් මම ඊටු ටික පස්සේ කියලා දෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදී සිටියදී සතිය පිහිටන්නේ එක් පාදයක ඇඟිලි ප්‍රදේශයේද අනෙක් පාදයේ විලුඹ ප්‍රදේශයේද වන අතර විලුඹ ප්‍රදේශයට සිනිඳු බවක් හා සැහැල්ලු බවක් දැනේ. ඇඟිලි ප්‍රදේශයට ඊතා රළු හා පුපුරු ගසන ගතියක් දැනේ. සතිය කකුල් දෙකට මාරු කර පෙර ලෙසම විලුඹ හා ඇඟිලි ප්‍රදේශ දෙස බැලුවෙමි. එවිටදී පෙර පරිදිම දැනුම ඇතිවිය. සක්මන් මළුවේ කෙළවර බංකුවේ වාඩි වීමි. පරයන්ක භාවනාවේ යෙදුණෙමි. එවිට දෙනෙත් වටා විදුලි බල්බයක් දැල්වූ වාසේ පැහැදිලි ආලෝකයක් දැකීමට ලැබුණු අතර දුහවිලි විසිරෙන වාසේද නිල් රතු වැනි පැහැයෙන් වලලුසේ කැරකෙනු දුටුවෙමි. මා ඒවා දිගේ නොයා මනසත් අතහැර දිගටම භාවනාවේ යෙදුණෙමි. එවිට ආශ්වාසය සුමුදුව සිසිල්වද ප්‍රාශ්වාසයේ උණුසුම්බද දැනෙමින් පවතිද්දී වැසි වලාකුළු අහසේ ගුලි වී කැටි ගැසී තල්ලු යන ලෙස මහා දුම් මලාවක් මෙන් ප්‍රාශ්වාසයේ වාතය පිටවෙන්නට පටන් ගන්නේ. ආශ්වාසය හා ප්‍රශ්වාසය සිහිපත් කර ගැනීමට බැරි තරම් ඉතා කෙටි හා ඉක්මන් විය. නමුත් මෙහි අවසානයේ කුමක්දයි මට දැක ගැනීමට හැකියාවක් නොවුනි. වේලාව අවසන් වූ බැවින් උඩමළුවෙන් පහළට බැස ඒමට සිදුවේ. ඔබ වහන්සේගෙන් මේ සම්බන්ධව අදහසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේකත් අර ඉස්සල එක වගේ නැවත නැවත එයි. දැන් මේ ආහාද වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් උනාට පස්සේ පුළුවන් තරම් බලන්න ඕනේ. තොවිල ඉවර වෙනකම්ම ඉන්න. නැත්තම් සංසිද්ධි ඉවර වෙනකම්ම ඉන්න. තරම් තමන් ත්‍යාගවන්ත වෙන්න ඕන. තරම් තමන් කැප කරන්න ලෑස්තිලා ඉන්න ඕනේ. ඒකට තමයි දැක් ගන්න පුළුවන් මේ සිද්ධියේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා. ඉතින් ඒක වෙනකොට නිකන් සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් ටිකක් වැඩිපුර වෙලා වාඩි වෙන්න වෙයි කියන එක තමයි අපේක්ෂා කරන්න ඕනේ. සමහරලාට පැය මදි වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඊගාවට කරන්න තියෙන වැඩේ කැප කරලා හරි ඉවර වෙනකම්ම සිද්ධියේ ඒ තරංගේ ඒ ක්‍රියාවලියේ නිමාව දකින්නම ගියොත් ඒක වටිනාකම තේරුම් අරගෙන තියෙන බව පේනවා. ඉතින් ඉස්සරහට සැලසුම් කරනකොට එම අවශ්‍යතාවක් උනොත් දිගට ඉන්න බලාගෙන කටයුතු කරන එකයි තියෙන්නේ. ඒ නිසා ඊවට කියන්නේ අනුග්‍රහ. ඒකට කියන්නේ අනුග්‍රහ කරනවා කියලා. අන්නේ විදිහට දැන් ලෑස්ති වෙන්න ඕනේ. කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ නිතර කෙතර ගිහිල්ලා ඒක උම යන්න දෙන්නේ නැතුව සත්වයල කරදර කරන්නේ නැතුව වටේ රවුමක් ගහලා ඒක නිසින්ින්ද වැවෙන්න ඉඩ අරින්න අනුග්‍රහ කරන්න ඉගෙන ගන්න ඕනේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතියේ යෙදුණෙමි. එය වර්තමාන මොහොත බව හොඳින් අවබෝධ වූයෙමි. ආශ්වාස ප්‍රශ්වාස කොටසින් කොටස වෙන් වී යන සැටි පෙනීනි. එහි බිඳී බිඳී යාමක් තිබුණි. පසු ආශ්වාස ප්‍රශ්වාස රූප අඩු වුණි. එක තැනම පටන් ගන්නමත් අවසානයක් සිදු වෙනි. මා යන ගමන ගමන් මාර්ගයේ නිවැරදිද? දේරුවන් සර්ණයි. නිවැරදි බව නම් කියන ටිකෙන් හිතෙනවා. ඒ පාට ලකුණු තියෙනවා. නමුත් ගමන ගොඩක් තියෙනවා තව. දැන් තමයි අපි ඒ වාහනේ පුරුදු වෙලා තියෙන්නේ, පාර පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේකෙත් ඒ තුනි විචානපානේ එහෙම නැත්නම් එකතැනම ඇති වෙලා නැති වෙන ඒක ඉක්මන් ක්‍රියාවලිය සම්තතියක් වශයෙන් සංචේතයක් බවට මාරු වෙන්නයි දැන් ඔය තෙපර බාන්නේ එimhe සම්පූර්ණ සංචේතයක් බවටපත් උනත් අරමුණක් නොපෙනුනත් ආස්වාද ප්‍රසවාස වශයෙන් කඩන්න බැරි වුණත් මේ මාරුවේදී මේ විපර්යාමේදී සතිය කැඩෙන්නේ නැති බවට වග බලා ගන්න. ඒකල දිගට මේ මතුවෙන එතන එතන ඇති වෙන්නේ නැති වෙන ආනපානේ වුණත් වෙන සද්දයක් වුණත් වේදනාවක් වුණත් ඒක අරමුණු කරගෙන දිගට සතිය පැවැත්වීම යෝගාවචරයට හම්බෙන ඊගාව අභියෝගය වෙනවා. එනිසා ඒ වගේ අමර දෙයකට, ඒ වගේ සෙල්ලක්කාර දෙයකට ලෑස්ති වෙලා භාවනාවට පෙළඹෙන්න. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මෙතෙක් ලැබූ අත්දැකීම් සියල්ල ළඟ ළඟ පෙනෙන්නට වුණා. ඇඟ නලියන්නට වුණා. ඔබ වහන්සේ කමඨාන් පිරිසිදු කරන විට ගොජ දමන බව කියු නිසා ඒ අවස්ථාවට හොඳින් මුහුණ දුන්නා. ඉන්පසු සිරුර පොළොව දෙසට ඇදී යනවා දැනුණා. සරුංගලයක් මෙන් ඒ මේ අත පාවෙන බව දැනුණා. පාදයට සීතල හොඳින් වැටහෙන්නට වුණා. ඇවිදින රූකඩයක් මෙන් දැනුණා. ඉන්පසු සක්මන ක්‍රමෙන් ක්‍රමෙන් සංසුන් වුණා. වම දකුණ වඩා හොඳින් පෙනෙන්නට වුණා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු අපි යන ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞණීය ස්වාමින් වහන්සේ වම දකුණ ලෙස ආරම්භ කරන සක්මන් භාවනාව පාදයේ තැබීමේදී ඒ ගැඹුර උද්ගත වන අවස්ථා සියුම් ලෙස වටහා ගතිමි. ගරු ස්වාමීනි ආදුනිකයෙකුට තම ප්‍රඥාව තුළින් සියුම් ලෙස විනිවිද දැක්ීමේ ශක්තිය ඇති කරන සුළු එම භාවනා ක්‍රමය පිළිබඳ විස්තර විස්තරාත්මකව දැනුවත් කිරීමේ විපුලභාවය අද පිරිසතුලින් අගෙමි. දැන් ක්‍රමෙන් එහි ගත කිරීමේ කාලය හා ත්‍රිලක්ෂණ ධර්ම වටහා ගැනීමේ ශක්තිය උපදී. මේ අතරත් නැතුව කිරීමේ හැකියාව නිවසේදී නැත. එවන් අවස්ථාවක අප කළ යුත්තේ කුමක්දයි පහදා දෙනු මැනවි. ත්‍රිවන් සරණයි. විතර යන්න එපා අප්පා. මොන මොන මගුල රැයට කන්න හම්බ වෙන එක විතරයි හම්බ වෙන්නේ ගොනේකට බර අදින්න වෙනවා. ගොන්නෙක්ගෙන් වගේ වැඩ ගන්න. මීහරකෙක්ගේ වැඩ. ඔය රැහැට කම අතල්ලා දාන්න බැරි කපේ තියෙන කැඹිරිල්ල කියලා වැඩක් නැහැ. දෙන්නේ රැහැට කණ එක විතරයි. ඒකල ඇදපන් වෛරෝ බරභාගේ කියලා ඉතින් තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා ඇදපන් තමයි. පුදුම ආසාවක් තියෙන gedara. අම්මපා. ඔය තම්බල දෙන දෙයක් කාලා උන හිටවල ගහක් මුලට වෙලා. ඔව් ගස් හැරිලා ඉන්න පුළුවන්. මේ මේ නිස්සන් වලටම පුදියන් දෙන්න හදනවනේ. ඒකනේ බේරන්න බැරි වැඩ. ඒ හේම කොහෙද? ගාල්ලේ මෙහෙනකොට ගස් කීයක් පහු වෙනවද? එකක්වත් එකක්වත් මේ මේ ඒව මේ මෙතෙන්දම කිරිවැදෑනිය කන්න දෙනවා. මෙහෙ මොකක් කරේ මට රැයට කන්න දෙනවා. හරි මොකක් කරේ ඇති. ඒක වෙන්නේ නැති ඔය මේ එන්න හදන්නේ. ගෙදර යන ඒ ගහක් කැටියට යන ඉවරනේ ගාලේ ඉඳලා මෙහෙට උන්ට එක ගහද පහුවෙන්නේ එක කැලේද පහුවෙන්නේ මේ මේක අපි දැන් මේකට අරක් අරගෙන ඉවරයි. ඉන්න යක්කු ටික ඇති දැන් මේකේ. මේ මේ විමානයේට යක්කු ඇති. ඒ නිසා දැන් මතක තියාගන්න ගෙදර යනවා කියන්නේ ඉල්ලගෙන කන පරිප්පුවක්. ඇද්දගෙන නාන නෑමක්. ගීයා කියලා කියන්නේ කටු කොහලක්. ඉතින් ඇයි වද යන්නේ? මකරි උතිලා ඔය ක්‍රමයක් හොයාගෙන ඒ හිඟා කක හරි මන් දන්නේ ඒ හිඟා කෑමේ තියෙන වටිනාකම තාම මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. හිඟා කන්න ගියාම මිනිස්සු රට ලෝකේ තියෙන සියලු රසම සවුළු ගෙනත් දෙනවා. එක එක්කද අඩු මොන්නම gedara එකෙකුට බත් කන්න බෑ මේ එන මෙහෙට පොඩ්ඩක් බුද්ධ පූජාව තිබ්බේ නැත්තම්. ඉතින් උදෙත් උසගෙන නම මොනවාරි දවල්ුත් උසගෙන ඉතින් අපිට තියෙන පළයන් යන්න කියලා බණින එක විතරයි හැබැයි හොරෙන් අර ඔක්කොම කනවා. ඒ තරම් පිනක් තියෙන මේ හිඟා කණ එකේ. ඒ තියෙද්දි ගිහිල්ලා හම්බ කරගෙන ගන්න එක මහා නම්බුවක් කියලා මේ ගිහි ධර්ම කියලා කියන්නේ කටු කොහලක්. හම්බ කරන කනට රෙඩිය මොන්න තරම් සැපද කවුරු හරි දෙන දෙයක්. මොන ඉදා කාපන් කියලා දුන්නාට පස්සේ කනකොට සියලු රස මසව. හරියන්නේ කොහොම කරත් ඒ ගෙදර යන්නමයි කල්පනා කොච්චර භාවනාවේ කල්පනා වුණත් ගෙදර ගැන කල්පනා කරලා සංසන්දනය කරන එකමයි තියෙන්නේ. ඒ කියන්නේ ගෙදරමයි හිත තියෙන්නේ. ඉතින් બોලේ මම මොකද කරන්නේ? එනිසා අපි ප්‍රාර්ථනා කරමු ඉස්සරහට මුලේ පෑදේවා. තව හොඳට අංගට පෑදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ටික වේලාවක් කරගෙන යන විට පාදකේ යම් වේදනාවක් වූවා නම් එය අඩුවි දෙපතුල් වලට තද බවක් මෘදු බවක් වියලි බවක් දැනෙනවා. මේ දිනු කර ගැනීමට උපදේශක් ඔබ වහන්සේ පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය වහා අවබෝධ වේවා. මේකේ අර තිබිච්ච කකුල් දෙක වම දකුණ වෙනුවට ධාතු මනසිකාරයේ මතුවෙනවා. ධාතු මනසිකාරයේ මතුනට පස්සේ ඒක විශ්වගත ධර්මයක් තියෙනවා. මගේ කකුල උදේ දණියට ඒ මොකක්වත් නැහැ. නිසා ඒ වගේ කැක්කුම් පිපුරුම් කම්පන චංචල උණුසුම් සිසිල් ගති මතුවෙනකොට ඒක භාව ස්වභාව ගති ධාතු වශයෙන් බලන්න ගියොත් බහනා ඉහළම මට්ටමකට යනවා. ඉතින් ඒක අකුල් හෙලන්න එපා. මේක ධනිය කියලා ගන්න එපා, කකුල කියලා ගන්න එපා, බඩ කියලා ගන්න එපා, විලුඹ කියලා ගන්න එපා. තද බව, තද ගතිය, තද ස්වභාව, තද ධාතු ලක්ෂණය කියලා බලන ගත්තාම සක්මම්ම කරන්න ඕනේ කොයි වෙලාවෙත් ජීවිතය කියන්නේ ওই ධාතු අතර පෙරලියක් තමයි. ඒ හැම එකක්ම ධාතු කතාවෙන් ගන්න. ධාතු මනස්කාරයට දාගන්න. මෙනෙහි කරන එක නෙමෙයි මම කියන්නේ. මතුවෙන දේ කටබඩ නැහයි කියලා ඇඟට දාගන්න එපා. ධාතු පැත්තට දාලා කතා කරන්න. එතකොට අපි කෙලින්ම ආර්ය භාෂාවට පුරුදු වෙනවා. බුදුහාමුදුරුත් එක්ක කතාවට වැටෙනවා. ගාමිණී ස්වාමින් වහන්සේ අවසර මා ආනාපානය බලන විට මුලදී විවිධ පැහැ දක්නට ලැබෙනි. විශේෂයෙන් අඳුරු තද නිල් ලා පැහැපත් නිල් කහ තැඹිලි ආදී වශයෙන් ඔබ වහන්සේගේ දේශනාවලින් පසුව මම ඒවා බැලීම අත්හැර ආනාපාන මූල කර්මස්ථානයටම සිත යොමු කළෙමි. මොනම හේතුවකටවත් වෙන කිසිම අනකට නතු නොවිමි සිතා එදෙසම බලා සිටීමි. මුහුදු රළ වෙරළ දෙසට එන්නක් මෙන් හුස්ම රැල්ල ඇතුල් වේ. එය අවසන් වීමට පෙරම ප්‍රශ්වාසයේ ජලය ගලා බසිනසේ ක්‍රමයෙන් බැස යයි. සීන්ව කෙලවර වේ. එහි තරමක උණුසුම් බවක්සේ දැනිනි. ආශ්වාසයේ නාසිකාග්‍රයේ හැපෙන විට ලා ගොරෝසු බවක් හැඟිනි. ප්‍රාශ්වාසයේ වඩා දීර්ඝසේ හැඟිනි. මෙසේ බලා සිටන විට ශබ්ද ඇසෙන විටත් ඇතැම් විට වේදනා දැනෙන විටත් ඇසුනොත් ඇසුනා පමණයි දැනුනොත් දැනුනා පමණයි සිතා ආනාපානයම බැලීමි. පැයකට ආසන්න කාලයක් බාධා මැද මූල කර්මස්ථානයේම යෙදුණෙමි. සිතට සතුටක් ලැබුණි. ඉදිරියටත් මෙසේ කරමි අදිටනුක් ඇති කර ඇතිවිනි. මෙසේ දිගටම කරගෙන ආ යුතුයද? නැතහොත් මා කල යුතු දේ කුමක්දයි පවසන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආයෙත් ගිහිල් වෙලා වර්ණ සටහන් ආලෝක දිහා බල බල ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. මේක කරන්නේ නැතුව වෙන මොකද්ද කරන්නනේ මගෙන් අහන්න හදන්නේ. මම කියන්නේ ආයෙත් ගිහිල් වෙලා කහ පාට ලැබේවා කියලා භාවනා කරනවා. නිල් පාට ලැබේවා කියලා භාවනා කරනවා. රතු පාට ලැබේවා කියලා භාවනා කරනවා. ඒකෝලෙත් පිස්සු හොඳ එක හැදෙනවා. දැන්න තියෙන පිස්සු රෙඩි හොඳ එක හැදෙනවා. මේ තමයි වෙන්න ඕනේ. මේක යයි. ඕකට ඇඟිලි ගහන්න එපා. කහ පාට නිල් පාට බලන්න ගියොත් ඉතින් ඒකේ කෙලෝරක් නැහැ. හරියට භාවනාවට වැටුණාට පස්සේ භාවනාව දන්නව කරගෙන යන හැටි කර්මා කරලා පැහිය වෙන්නේ නැතුව අයින් වෙන්න උතනින් එතකොට භාවනාව යන මම මේ අයින් කරගන්න භාවනාව යන්න ගැම්ම ගත්තට පස්සේ මම යට කියන ඔබ පැහිය වෙන්න ඔබ පැත්තකට වෙන දැන් ඔය කරපු හරිය ඇති කියලා භාවනා ලස්සන ධාතු මනස්කාරය හරහා මේ පාවඩ දාව පාරක යන තේජවන්ත රජ කෙනෙක් වගේ යන්න පටන් ගන්නවා ඉතින් එතෙන්ට යනකොට එතෙන්ට යනකම් අපි මෙහෙවන්නත් ඕනේ. එතෙන් පස්සේ ඒකට යන්න ඉඩ සලසලා ආරාධනා කරන්නත් ඕනේ. හරි වාඩ දැන් තේරෙනවා ඔයා කරගෙන යන්න කියලා. තමන්ගේ දරුවෝ යම් මට්ටමකට ලොකු වුණාට පස්සේ ඒ දරුවන්ගේ ජීවිතයට ඇඟිලි ගහන්න නැතුව ඒ දරුවන්ට වැඩ කරන්න ඇරලා අවශ්‍ය දෙයකට උදව් කරන මවක් වගේ පීක් වගේ භාවනාවට යන්න ඉඩ දෙන්න භාවනා වැඩිවියපත් වෙලා තිනවා වගේ තමයි පේන්නේ. ඒ නිසා ඔකට යන්න අරින්න මෙතෙක් කියූප හැම ප්‍රශ්නකම පේන්න තිබුණේ ඒ පහුගිය දවස්වල කර භාවනා නිසා මොකද්ද ගොනුවක් ඇති වෙලා තියෙනවා වාර්තා කරන එක හොඳයි එහෙම මොකද්ද කරන්න ඕන කියලා අහන එක හොඳයි නමුත් භාවනාව මේ ගැම්ම ගන්න ගතිය තේරුම් අරගෙන ඒකට යන්න දෙනවා නම් ඒක තමයි අපි මේ වෙලාවේදී කරන්න තියෙන ලොකුම අනුග්‍රහිතේ වැටුනොත් නැගී හිටවන්න නැගිටලා යනවනම් ඒකට අමුදිතාමේ යුක්තව යන්න දෙන එකයි කරන්න ඕන අති ගෞරව ස්වාමින් වහන්සේ අවසරයි තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මා භාවනා කරන්න පටන් ගන්නා කාලයටත් පෙර තෙරුවන් නමද නින්දට ගිය පසු අඩ නින්දේදී පාවෙන්නාක් මෙන් දැනුනි. දැන් ආනාපාන සති භාවනාවේදීද නොඑක් පින්තූර වරණ ඇතුළේ දෙන පොඩි ළමයන්ගේ පින්තූර ඔළු නැති පිලිස්සී වාගේ මලකඳන් දැක පාවෙනවා වගේ දැනේ. තවද මා ආනාපාන සති භාවනාවේදී හුස්ම ඉහළට ගැනීමේදී ඒගත් හුස්ම රැල්ල පහළ ගමන් කරන බව දැනේ. වරහණතුළු සමහර විට ශාසනාලය දිගේ වෙන්නේ නැති. මේවායි අර්ථය පහදා දෙනමින් කරුණාවෙන් දෙපා නමදී ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් මේ ඕනම කෙනෙකුට මේ කරුණ වැටහෙනවා. එතකොට ශාසනාලයෙන් වැටහෙයි. භාවනා කරාට පස්සේ ඇතිනේ ශාසනාලයෙන්. ශාසන ආලයෙන් වැටෙන. ඒකට ප්‍රතිපදාව කියනවා. ශාසන ආලයෙන් වැටෙනකොට ඒක ප්‍රතිපදාව වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. නැර ශාසන ආලයෙන් වැටිච්ච එක ශාසන ආලයෙන් දනුන් දීමයි කියලා කරන එක තමයි භාවනාව කියලා කියන්නේ. ඒ නිසා ඔය අත්දැකීම් මේ අපි භාවනා ලැබෙන අත්දැකීම් එකක්වත් අපේ ජීවිතේ නොලැබිච්ච නෙවෙයි. නැත්නම් දන්නේ නැහැ. මේ භාවනා දියුණුවක් බව, කෙලෙස් කැපීලක් බව, ප්‍රතිපදාවක් බව, මාර්ගයෙන් නිදහස් වීමක් බව දන්නේ නැහැ. බුදුජන් වහන්සේ පෙන්වනවා මේ දෙකම සමෝසෙ ලැබෙනවා. ඔබ මේකට අනුග්‍රහ කරපන් අන්නර කමත කරපන්. අනුග්‍රහ කරන්න කරන්න කරන්න බාධා නැති මාර්ගය, කටු කොහොල් නැති මාර්ගය, ඍජු මාර්ගය තියෙනවා. ඉතින් අපි අර තෝරන්න දන්නේ. හන්දයට පය වැදුනට මැණික අහුලන්න දන්නේ නැහනේ. ඌට තේරෙන්නේ නැහනේ. බුදුරජාණන්සේ අද්දක පාදලා දෙන එකයි කරන්නේ. පාදලා දුන්නත් ලැබෙන්නේ අත්දැකීම එකමයි. අපිට ඕන කරන ටික විතරක් අපි අරගන්නවා අනිකව අමතක කිරිල තමයි කරන්නේ. ඒ නිසා භාවනා කරනකොට ලැබෙන කිසිම අත්දැකීමක් මොනම තාලකින් හරි කවුරු හරි කියනවා මේ ඉතිසලා අත්දකලා නැහැ කියලා ඒක නිකම් පොඩි රැවටිල්ලක් විතරයි. සියලු අත්දැකීම් අපි ලබලා තියෙනවා. නමුත් අපිට අර අලකොල මීනකොල දෙක වින් කරලා අඳුර ගන්න බෑ. කෙලස් නිකෙලස් දන්නේ නැහැ. අසුචි රත්තරන් අඳුරන දන්නේ නැති පොඩි එකෙක් වගේ. රත්තරණුයි අසුචි දෙකම ගත්තාම අසුචි ටික රස්නිය නිසා ඒක පොඩි වෙන නිසා අතට තාම ගඳ ගන්න පටන් ගත්තේ නැති නිසා අසුචියට කැමතියි. රත්තරන් හයියයිනේ. තුවාල වෙනවනේ. මේ බුදුරජාණන් තමයි කියන්නේ ඔක කොහොම අපිට දැනගන්න ඕක පොඩ තියපන් අසුචි ගඳ ගන්නවා. ඒ නිසා කක්කා. අතහැරපන් කිව්වට පස්සේ ඕන තේන චික්කේ මෙච්චර කල් ගත කාලා තියෙන අසුචි නේ කියලා හිතනවා. කියන තමයි කිසිම අබෞද්ධයෙකුට හෝ මුස්ලිම් මිනිසෙකුට හෝ මේ අපි ලබන අත්දැකීම් වලින් එකක්වත් නොලැබී නැහැ. නැත්නම් ඒගොල්ලන්ගේ සාස්ෘතු කියලා දෙන්නේ මෙන්න මේ පාරේ ඵලයන් මේකයි හරි වැරදි කියලා බුදුරජාණන් වහන්සේ අපේ මේ බට කටබඩ පිනවන්න නෙමෙයි කතා කරන්නේ අවසාන නිෂ්ඨාව සඳහා යන්න මේ අත්දැකීම් පෙරණ හැටි සල්ලඩ කරන හැටි හලන හැටි කියලා දුන්නාට පස්සේ අපිට තියෙන්නේ මේ උපයන්න නෙවෙයි උපවිදේ අරසා කරන එක විතරයි. සතිය හදන එක නෙමෙයි අපිට පස්සේ තියෙන සතිපට්ඨානය. සතිය පිහිටවගෙන මේ පදනම් කරගන්න එක ප ဋ ාණියයි අපිට තියෙන්නේ. ඒක නිසා අපි ඔක්කොම ආරම්භයේදී සමානයි. නමුත් හරි වැරදි දෙක මේ අලකොල මේ මීනකොල කියලා අඳුනා ගන්න වයසට එනකොට ඊට පස්සේ ඉතින් බිස්නස් ලාභ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ භාවනා කරන්න භාවනා කරලත් ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් දවසක Tamanට සුවිශේෂී නානයක් පහළ වෙච්ච දවසක් තියෙනවා යම් පරියන්කක Tamanට තේරෙනවා නම් සුවිශේෂී දෙයක් සිද්ධ වුණයි කියලා ඒ පරියන්කෙට ඉඳ ගන්නකොටම Tamante සුබ ලක්ෂණ තිබිලා තියෙනවා කියලා පස්සේ තේරෙනවා. ඉරුණාට පස්සේ තියෙනවා හැබැයි නේනම් මං එදාට යනකොට මේ මේ හොඳ දෙයක් වෙන්න ඕනේ ඔක්කොම ලකුණු තිබිලා තියෙනවා දැනුයි මට ඒව අඳුරන්න පුළුවන් වෙයි. ඉතින් ඊට පස්සේ දන්නවා වැඩක් වෙනකොට සමලයට අතු නැමුණා වගේ ඒ සුබ කරුණු සුබ මංගල කරුණු එන්න පටන් ගන්නවා. එතකොට මම තමයි දන්නවා දැන් ඉතින් මේක අනිවාර්යයෙන්ම හරියනවා කියලා. ඒක වෙන්නේ හරි ගිහිල්ලා ප්‍රතිවීක්ෂා කරලා බලනකොට තමයි. ඉතින් ඒක ඔක්කොම භවනා යෝගාවචරයේ අධිෂ්ඨාන ශක්තියට හේතු වෙනවා. ඒ නිසා මෙව අපි ධෛර්ය කරගෙන අපිට පින තියෙනවා. උපනිෂ්‍ය සම්පatti තියෙනවා. ඒ නිසා මේව නැති මෝඩයෝ වගේ තිරිසන්නු වගේ මේ පහත් කරලා කල්පනා කරන්නේ නැතුව තමන්ගේ தත්තේ එnde ende ende ende උසස් මට්ටමටපත් වෙන්න මේ අත්දැකීම් සියල්ල පාවිච්චි කරන්න සූර වේන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදෑසන 4:10ට පමණ සීලය මෙනෙහි කොට නවරහදී බුදුගුණ සිහිපත් කර බුදුන් වන්දා. එයින් පසු ඇතුළත සක්මනට ආවා. වම දකුණ පමණක් මෙනෙහි කරමින් සක්මන ආරම්භුවා. පසුව මෙනෙහි කිරීම අතහැර දැම්මා. පිටින් පිට මෙනෙහි කළා. ඒ සිතුවිලි බාධාවක් ඇති වූ විටදීය. සක්මනට බාධා ඇති වූ විටදීත් එසේ මෙනෙහි කළා. සක්මන ඉබේ සිදුවන ආකාරයක් ගත්තා. පරයන්කයට ගොස් වාඩි වුණා. මම දැන් මෙතන සිටිවිල්ලෙමි. ආශ්වාසය ඊට ස්වාභාවිකව මතු වුණා. ප්‍රශ්වාසයේද එසේය. සුළු වේලාවක් ආශ්වාස ප්‍රශ්වාසයේ එසේ බලා නහයට සිත ගෙනාවා. ස්වභාවිකව සිදුවන ආශ්වාස ප්‍රශ්වාසයේ බලද්දී ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ ලක්ෂණ වැටුණා. ඒ සමගම ආශ්වාස ප්‍රශ්වාසයේ වෙන් වෙන්ව හඳුනාගත්තා. සුළු මොහොතකින් ආශ්වාස ප්‍රශ්වාසයේ දික් වූ බවත් ඒ ඔස්සේ සිත යන බවත් දුටුවා. ආරම්භයේ සිට කෙලවර දක්වා සතියට ලක් වූවා. ඒ තුල ඇති ධාතු ලක්ෂණ ක්‍රමයෙන් වැටුණා. මේ දිග ආශ්වාසයේ බවත් නහයට දුරින් සුලන් එකතු කරගෙන එය ඇරඹුණ බවත් වැටුණා. ස්වල්ප වේලාවකින් ආශ්වාස රැල්ල නැහැට ඇතුළතින් ඇරඹෙන බවක්ද වැටුණා. ප්‍රශ්වාසය ගැන අවධානය අඩු වී ඇති බවක් වැටුණා. දැන් ආශ්වාසයේ ප්‍රශ්වාස තොරතුරු බැලීමට කාලය ගත කිරීමට ලැබුණේ නැත. කෙටි ආශ්වාසයේ ඊළඟට දැනුනේ බිඳී යන ස්වරූපේනි. ආශ්වාසය ඊට කෙටි වන බව හැඟුණා. ප්‍රශ්වාසය ආශ්වාසයට සාපේක්ෂව දික්වන බවක් ප්‍රාශ්වාසයේ කෙලවර මොහොතකට නතර වීමත් සිදු වුණා. එවැනි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රීමක් සිදු අතර ඊළඟට වැටහුණේ ඊට ප්‍රනීත තත්වයකී. නැහැට පිටස්තරව ඒ ආසන්නයේම සිදුවන ඊ타ත්ම කෙටි දැනෙන නොදැනෙන තරමේ ප්‍රනීත ප්‍රාශ්වාසය ප්‍රශ්වාසයකි. ආශ්වාසය සිදුවන්නේ නැති තරම්ය. සියුම්ය. ඊ타ත්ම පැහැදිලි ප්‍රනීත අත්දැකීමකි. මොහොතකින් ආශ්වාසය ගෙවි ගියා. ඒ සමගම කය සෙලවීමත් වරාණතුලේ අන්තමින් ආරම්භුනි. වාර දෙක තුනක් සිදුවීම් සමග අවධානයට ලක්වේ ඉදිරිපස හිස් බවකි. ඒ බලා සිටියේදී ගත ඉදිරියට පාවී යන ආසේ දැනි සිත සමාධිමත් විය. සතිය ඊට අපිරිසිදුය. විටින් විට කයේ සෙලවීමත් ඉදිරිපස හිස් බවත් බලමින් සිටියේදී නැවත කය ඊට සුලෙන් ගැස්සී ගොස් නැවත සමාධිය අලුත් වූ වාසේය. හිස් බව බලා සිටියේදී කුරුල්ලන් වඳුරන් හා මිනිසුන්ගේ ශබ්ද ඇසුණත් ඒ පිළිබඳව අවධානය ලක් නොවිය. හිස් බව බැලීමේ අරමුණම බාධා වූ අරමුණට බාධා වූයේ නැත. පෙරවරු 6ට 6 වන විට පරයන්කෙන් නැගිටෙමි. පැය 1යි විනාඩි 45ක් පමණ කාලයකදී ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාවේ ඉදිරි දියුණුව සඳහා උපදෙස් ලබා දෙන්නේ නම් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. මේ වගේ භාවනා හරි ගියාම ඒ ප්‍රතිඵල ටික යනකොට මෙහෙ තියලා යන්න කියලා මේ උපදේශයක් තියලා තියෙනවා. මෙහෙදි හම්බ කරපු දෙයක් තියෙනවනම් යනකොට තියලා යන්න කියලා. කැමති වෙයිද දන්නේ? මෙහාට පස්සේ දැනගෙන තියලා හම්බෙලා තම්බිච්ච දෙයක් තියෙනවා නම් ඒක මෙහි තියලා යන්න පුරුදු වෙන්න පුරුදු වෙන්න කියලා කියන්න තියෙනවා. ඕක ඒ තරම් ලෝභයි ඕකට. එහෙම දීලා යන්න කැමති නැහැ. මුගාක් වෙලාට ඔය වගේ අත්දැකීම්නේ ඉස්ලාම් මතයට ඒක වෙනකොට පුදුමාකාර පරිණාමයක් පුදුමාකාර සතුටක් එන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සෙත් ඔක නොවෙනව නෙවෙයි වෙන්නේ. ඊට පස්සේ ඕක වෙනකොට ඔච්චරම සීලාරයක් එන්නේ නැහැ. ඕක ඔච්චර මහන්සි වෙන්නේ නැතුව ඔච්චර කුතුහල දනවන්නේ නැතුව ගන්න ක්‍රමේ පුරුදු වෙනවා. ඒ කරන්න කරන්න කරන්න මේ පහසුව හරහා හිත අනිවාර්යයෙන්ම ඉදිරිය බලනවා. ඒ නිසා මේක නැවත නැවත වෙන විදියට කටයුතු කරන්න කටයුතු කිරීමට පින තියෙනවා ප්‍රභවය තියෙනවා ක්‍රමවේදයේ තියෙනවා කියන එක තමයි සාක්ෂිය. හැබැයි අනිත් දවසේ කරනකොට ඒ ක්‍රමවේදය අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. එකලස හම් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් උත්සාහ කළොත් මෙච්චර කල් ගන්න නැතුව ඊගා සැරේ සිද්ධ වෙන. ඊට පස්සේ ඒක ළඟ ළඟ සිද්ධ වෙනවා. නමුත් ඒකෙන් එන සිලිලාරේ එන්න එන්න අඩු වෙනවා. එකම දේ අත් දකින්නකොට වෙන දේ. නමුත් ඒක හොඳම ලකුණක් භාවනා දියුණු වෙනවා කියලා. ඒ නිසා මේ ඇතිවෙච්ච தත්ත්වය හොඳයි කියලා හිතන එක නැවත නැවත ඇතිවීමට අවශ්‍ය නැත්නම් ඇතිවීම සඳහා කලයුත්ත කරන්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාව කරන අවස්ථාවේදී දකුණ වම වශයෙන් මෙනෙහි කර සක්මන් කරමි. ටික වේලාවකින් දකුණු පාදයේ පමණක් අරමුණේ තබා දකුණු පාදයේ පමණක් මෙනෙහි කරමි. ගමන් වාර 3ක් තුන්සරයක් පමණක් කරමි. එවිට දකුණු පාදයේ දනහිස සිට පහතට තද ගතියක් පොළොවට තෙරපෙන බව වැටහේ. එන්පසු වම් පාදයේ පමණක් අරමුණේ තබා සක්මන් කරන විට වලලු කර සිට පහළට පාදයේ පමණක් සෑල්ලුවට පොළවේ තද වෙන බව දැන් වැටහි. මෙසේ මෙම පාද ගැන වෙන වෙනම අරමුණු කරගෙන සක්මන් කරන විට බොහෝ වේලාවට සිත පිටතට නොගොස් එම අරමුණේම සක්මන් කරමි. නැවත මා දකුණු පාදයේ වම් පාදයේ දෙකම අරමුණේ තබා සක්මන් කරන විට දකුණු පාදයේ දණහිස සිට පහළට තද ගතියත් වම් පාදයේ වලලු කරේ සිට පහළට සැහැල්ලුවත් හොඳින් ප්‍රකට වේ. මෙසේ මේ අයුරින් මා සක්මන හොඳින් බොහෝ වේලාවක් සිත පිටතට නොගොස් සක්මන් කරමි. මෙසේ කිරීමෙන් මා දකුණු පාදයේ හා වම් පාදයේ වෙනස හොඳින් වටහා ගත්තෙමි. ගරු ස්වාමින් වහන්සේ එක් එක් පාදයක් තබන වෙනම අරමුණු කිරීම සුදුසුදැයි පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කියලා තියෙන වචනමයි මට කියන්න තියෙන තමන්න වැඩි වේලාවක් හිත පැවැත්වීමට සතිය සඳහායක උපක්‍රමයක් වෙනවා නම් ඒ උපක්‍රමය පාවිච්චි කරන්න. හැබැයි වෙන කෙනෙකුට කියලා දෙනකොට ওই ක්‍රමය කියන්න යන්න එපා. Taman කියන්නේ සක්මන් කරනකොට වම දකුණ බලන්න කියලා. ඒ කෙනා ටික කාලයක් භාවනා කරන තමන්ගේ ක්‍රමසහ විදි පරිශෙන්ද දානවා. ඒකට අයිතිවාසිකම යාට තියෙනවා. නමුත් අපි කියලා දෙනකොට කියලා දෙන්නේ සම්මත ක්‍රමයට. බුදුහාමුදුරේ යම්මාකාරයකටද පොතේ තියෙන අපි ඒක කියලා දෙනවා. හැබැයි හරියනකොට තමන්ගේ ක්‍රමයක් ඒ සුවිශේෂී ක්‍රම එක එක නාට ක්‍රම තියෙනවා ගුරුකුල වාද කියන්නේ ඌවට තමයි එහෙම නැත්නම් එක එක භාවනා ක්‍රම කියලා කියන තමන්ට හරි ගියාට පස්සේ තමන් දන්නවා මේ මම මේ අපහසුතාවයේදී මෙන්න මෙතෙන් ගොඩ ආවේ ඒ නිසා උඹලත් කැමතිලම් කරලා බලපල්ලා කියලා කියනවා හැබැයි කියන්නේ ඉස්සර කියනවා බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ ක්‍රමය මොකද්ද වම දකුණු දෙක සමව තියන්න මෙව හැබැයි මම අද්දුරු ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් මේ ක්‍රමය ඉස්සර කරන්න එපා බුදුහාමුදුරන් ක්‍රම ඉස්සර කරලා ඒක කරනකොට කාට හරි අපහසුාවක් කිව්වොත් සක්මනේදී මට අමාරුයි මේ මොකද කරන්න කියලා එහෙමනම් ඉස්සෙල්ලා එක කකුලක බලන්න ඊට පස්සේ අනිත් කකුල බලන්න කියලා. ඉතින් එහෙම අසම්මත නැත්නම් ඒ කෙනාට සුවිශේෂී ක්‍රම බලනකොට කියලා තියෙනවා ඉස්සරහට ගිහලා පස්සට එනකොට හැරෙන තැන මට සතිය කැඩෙනවායි කියලා කිව්වොත් එයාට කියනවා බෝමලුවක් වටේ වටේට ඇවිදින්නේ. හැරෙන්න නැහැ නේද එතකොට? ඊට පස්සේ කිව්වොත් එහෙම මට සක්මණ යනකොට නිින්ද යනවායි කියලා පස්සෙන් පස්සට සක්මන් කරන්න. නිින්දයක් නැහැ. ඊට පස්සේ ඇවිල්ලා කිව්වොත් එහෙම සක්මන් කරනකොට නිින්ද යනවා කියලා තාප්පයක් උඩ සක්මන් කරන්න කියලා. තවසරයක් උඩ නිදිමත කියලා කියන තාප්පයක් උඩ පස්සෙන් පස්සට සක්මන් කරන්න කියලා. එහෙම බැන්නම් කියනවා කඹයක් දිග ඇල්ලලා කඹේ උඩ සක්මන් කරපන්. මේ ඔක්කොම මේ මේ බලංගු ක්‍රම. බුදුහාමුදුරන්ගේ මොනක්වත් නැහැ බුදුරජාණන්සේම ඒ සම්ප්‍රදාන කුල නැති ක්‍රම නැහැ. උන්වහන්සේ කියලා තියෙන්නේ සමපොලෝක වංගු නැති තැනක මම දක්න වශයෙන් කරන්න කියලා. ඒ තමයි එකක්වත් විසි කරන්න එපා. නමුත් ඉදිරිපත් කිරීමේදී සරුවචනාංශයට ගරු කරලා සම්මතය කියලා දීලා තවත් යාට උනන්දු නම් ප්‍රශ්න තියෙනවා නම් කියතයි මම කරනකොට මෙන්න මේ වගේ උපක්‍රම මම කරගෙන හිටියා. ඒ නිසා බුරුමේදී හාමුදුරුවෝ කියන්නේ මම කියන දේ කරපන් හැබැයි මම කරන දේ නම් කාටවත් කියන්න එපා කියලා කියනවා. සමහරවිට ඒ හැමදෙරු භාවනා කරන්නේ නැහැ පිටු කියලා කියලා ඉන්නේ. ඒ නිසා කියනවා මම කියන දේ කරපං. හැබැයි මම කරන දේ කියන්න නම් එපා කාටවත් කියලා. භාවනා ක්‍රම වලත් එහෙම තියෙනවා. ඔබ කරපං හැබැයි කාටවත් කියන්න එපා. ඒ සමහර හිතුවක්කාරින්ට හරියනවා. සමහරු බනිනවා මේ බුදු ආමරණ ක්‍රමේ වෙනස් කරන්න හදනවා. මේ එක කකුලෙන් තක්මන් කරන්න හදනවා නොන්ඩින් පයින්තු ගන්නවා වගේ කියලා. ඉතින් සතිය හරියනවනම් මොකෝ අපිට මොකෝ. මම මගේ නිතර කියන කතාවක් තියෙනවා. තෝ කාගෙන් කෑවත් කමන්නේ මට අප්පා කියනවනේ. ඕ තෝ කායෙන් කෑවත් ගන්න මට අප්පා කිය කියලා. ඉතින් ඒ නිසා සතිය හරියනවනම් සත්තු මරලා හරි කමන්නේ. හොරගම් කරලා හරි කමන්නේ. මොකද සත්තු මරන්න බෑ සතිය. ඒක කරන්න තියෙන ඕන ජඩකමක් කරන්න සතිය වඩන්න. ඒකට තේරෙනවා අපේ හිත සතිය වඩන්න තියෙන ක්‍රම සම්මත ක්‍රම විතරක් නෙවෙයි. ජඩ ක්‍රම සතු මරණ ක්‍රම කියලා කිව්වේ මම මේ මද්දාන නින්දන හින්දා. එනිසා මේ සඳහා සියලු පරිේශන ආර්ය පරිේශන ගන්න වැටෙනවා. අපි මේ කරන හැම දෙයක්ම ආර්ය පරිේශන ගන්න වැටෙනවා. අපි ඊට පස්සේ හගිස්සනවා. ගුරුවර ගාට ඇවිල්ලා, කල්යාණ මිත්‍ර ගාට ඇවිල්ලා කියනවා මට මෙන්න මෙහෙමයි සතිය පිහිටියේ. ඒ දවස්වල මට සතිය පිහිටවන්නේ නැති නිසා ධම්මික හාමුදුරුවෝ මට කිව්වේ අපි දෙන්නටම හාමුදුරුවෝ දකින්නකොට තද වෙනවා ඒ කාලේ. මම ගිහියා. ඒ හාමුදුරුවෝ හාමුදුරුවෝ මොකද සංඝයා කියන්නෙම ජෝකර් කෙනෙක් මට ඒ කාලේ. ඒ කහපාට දකින්නකොට තද වෙනවා. ඉතින් අපි කහපාට දකින්නකොට සතිය පිහිටවන්න අරමුණක් කරගත්තා. ඉතින් කහපාටක් ඇඳගෙන සාරියක් ඇඳගෙන කවුරු හරි ගියත් කහ සාරියක් වුණත් සතිය පිහිටනවා. හැබැයි පටන් අරගත්තේ ඉසපාලා කහ ඇදගෙන යන කෙනෙක් දකින්න නන්දිරුණ කහපාට දකින්නකොට සතිය එන්න පටන්. ඉතින් අපිට ප්‍රශ්න නැහැ නේ. එහෙම නැත්නම් තරහ යන්නේ ඒකේ දැන් සතිය එනවා. ඒ වගේ নানা ප්‍රකාර ක්‍රම විවිධ ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. ඒ කරලා තමයි මේක මොකද සතිය සමානට අපිට වංචා කරනවා. අපි එතකොට ඌට වංචාවෙන් ගහලා සතිය නැගිටවලා ගන්න ඕන. හැබැයි මේවා සම්මත ක්‍රමයේ කියලා දෙනකොට මේවා කියන්න යන්න එපා. ඒවා කියන්න අපේ Taman දන්න විශ්වසනීය කෙනෙකුට කියනවා මෙන්න මෙහෙම සෙල්ලක්කාරකම් කරලත් මේ ගන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ වම දකුණ සමසේ බලන්න කියලා. ඒ නිසා අපි මේ වගේ දේවල් බෙදා ගන්නකොට අපි ධර්ම පවුලකට එකතු වෙලා ඒකිනෙකාකට විශ්වාසයෙන් අපි ළඟ තියෙන අත්බෙහෙත් මේව නැත්නම් ක්‍රමසහ විදි හදා බෙදා ගන්න. ඉතින් යනු බලනකොට මේක හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කය තුල සිත පවත්වා ගැනීමේ හැකියාව අඩුවද වාඩි වූ සැනින් මුල කර්මස්ථානයට පිවිසීමේ වරම් ලදිමි. අරමුණු අතර සිත ව්‍යාකූල වන බව දිස්වේ. නමුත් ටික වේලාවකින් එය වැටහේ. ඒ ගැන සතුටු වෙමි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි එෙහිදී පසුතැවිලි නොවෙමි. කාලය අපතේ ගිය බවද දැනුනි. නැවත උත්සුක වෙමි. වැඩි වේලාවක් ගත නොවි නැවත උද්දච්චයට හසු වේ. එයට මුහුණ දීම තුලින් නිසිලස භාවනා කර්මස්ථානයේ වඩාගත හැකි වේයි සිතන අතර උපදේශ පතමි. සිතේරුවන් සර්ණයි. වැඩි වැටි වැටි නැගිටින එක පොඩි වයසේ ධනගගා හිටපු එකා වනුගගා හිටපු එකා නැගිටින්න හදනකොට අපිට උඩ ඔලිම්පික් දුවන්න බෑ එක සැරේ ඇවිදින්න බෑ කියලා චෝදනා කරන්න බෑ මේක මේ හරහ වැටලා හිටපු එකානේ යන්තම් නැගිටිනු නැගිට ගම වැටෙනවා ආය නැගිටිනවා ආය ගම වැටෙනවා ඒ පොඩි එකෙක් ඒ නැගිටින පොඩි එකෙක් දිහා බලන බම්මන දරුවෝ නෙවෙයි නැගිටින එකෙක් වැටුණට කවදාවත් නතර වෙන්නේ නැගිට වැටිච්ච ගමන් නැගිටිනවා ආය අඩිය තියෙනකොට වැටෙනවා ආය නැගිටිනවා ඉතින් ඒ කාලේ අම්මට පොල් ටික ගා ගන්න වෙලාවක් නැහැ. බත්තලි උතුරන බලන්න වෙලා නැහැ. මොකෝ මු කොයි වෙලාවෙ වැටෙනවද දන්නේ. ඉතින් ඒක තමයි කොඳු වැට පෙළ හයි වෙන්න තියෙන එකම ක්‍රමය. එහෙම නැත්තම් කොඳු වැට පෙළ හරියන්නේ නැහැ. දැන් පොඩියෙකුට වැටෙන්න දෙන්නේ නැහැ නේ. උට ජග් ගහලා නිදි හැම වෙලාවෙම වැටෙන්න තියෙන ජගයි තුන එකෙකුටවත් කොඳපන්නේ නැහැ. අපි පොඩි කාලේම නේන ගොම්පියලෝ දැම්මට පස්සේ ඌ නැගිටිනවා වැටෙනවා. නැගිටිනවා වැටෙනවා. ඉතින් බලන්න හිටියට වැඩි අම්මා අත ගන්න යන්නෙත් නැහැ. එදී කොඳු වැට පෙළ හයි වෙනවා. දැන් උන්ට ට්‍රයිපෝඩ් ගහගෙන වැටෙන්න දෙන්නේ නැතුව කොට්ට හිර කරලා හදුවට පස්සේ ඒ කොඳු වැට පෙළ හැදෙන්නේ නැහැ පොඩි උන්ගේ. එනිසා මෙහෙම භාවනා ඉගෙන ගන්න එක්කනට ඕනේ අඟුල මාල කෙනෙකුට කියලා දෙන්න තේරෙනවා. ඒ තමන් නැගිටි බොහොම අමාරු වෙන්නේ. එනිසා ඊටා වෙහෙසකින්, ඊටා ශද්ධාවකින්, ඊටා අමාරුකම වලින් නැගිටපු එකන බොහෝ දෙනාට අනුකම්පා කිරීමේ ශක්තිය ලබනවා. අදිශීගෙන ගත එක්කනට දක්ෂයන්ට විතරයි කියලා දෙන්න පුළුවන්. අදක්ෂ වෙනකොට කියන බෑ බෑඹට බෑඹ මොඩය ඵලය යන්නේ කියලා. දැන් මෙහෙම නැගිටිපු එකනට තේනවා අනේ මමත් නැගිටෝ ඊටත් වැඩිය අමාරු වෙන්නේ. ඔබ මේකත් කරපන් ඒකත් කරපන් කියලා ලুকু කරුණාවක් එනවා. ඒ නිසා හැම දෙයක්ම සාසනිකට සාසනයට ක්‍රම සහ විදීව උපකරණ වෙනවා. එකක්වත් අහක දාන්න දෙයක් නැහැ. අපිට වටිනාකම තියෙන අපිට මේවා සාකච්ඡා කරන්න පිරිසක් ඉන්න එක. මෙහෙම වෙනවයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ තමයි අපි ලැබපු සාසන සම්පත්තිය. අපි ඒකෙදී ලොකු පුංචිකම් බලන්නේ දක්ෂා දක්ෂ අදක්ෂකම් බලන හැම කෙනාගේ හැම පුංචි දෙයක්ම අගය කරගෙන යනකොට ඇත්තටම මේ පුංචි දෙය තමයි වටිනාකම තියෙන්නේ. භවනා පටන් ගන්න තැන ඒ ඒ නැම්ම ඒ ඒ හැබැයි වෙනස විතරයි වටිනාකම ආකල්පය හදාගත්තට පස්සේ ක්‍රමසහ විදි පෙළට ඉන්න පටන් ගන්නවා. ඒ නිසා මේක ඉතා වැදගත් තීරණාත්මක සංදියක් ආඩම්බර වෙන්න අර ධනු ගගා හිටපේක ධනක ගගා හිටපේක නැගිටින්න හදන වෙලාව කියලා හිතා ගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිරිමි යෝගියෙකු වන මා අද උදෑසන දානය සඳහා යාම පෙරලා මත යාම පෙරලා පැමිණීම සතුටුමත් වූ යෙමි. මෙම චිත්ත ප්‍රවෘත්ති අසනසේක්වා. කාමරයෙන් පිට වී දොර වැසීම පිණිස දොර අභියස සිට ගතිමි. නැවතුණා ලෙස මෙනෙහි විය. දොරගුළු වෙත අත යැවීම අත ගෑවෙන විට දිගුවන සැටිත් අත් ඇඟිලි ක්‍රියා කරන හැටි අගුලේ අත ස්පර්ශවන හැටි ඒ අනුව දැනෙන සීතල දොර අගල තුලින් නිකුත් වූ ශබ්දය නැවත ආපසු ගැනීම පිළිබඳ සතිමත් විය. ආපසු හැරෙමින් සක්මනක් කරා පාද දෙක එසෙනවා යැවෙනවා හැටි මෙනෙහි වේ. ගමන ආරම්භ ඇත. වම් පාය යටිපත් තුල පොළවේ වදී පිළුඹ මැද අග ඉන්පසු දකුණ මේ අනුව තද ගති සීතල උණුසුම් ගති කම්පන චංචල ගති එක් පසකින් තවත් එක් පායකින් තවත් අනිත් පාදයට සිරුරේ බර මාරු පවතින හැටි සතිමත් වේ. සතිය අඛණ්ඩය. කඳුනගින විට වැඩි බරක් විලුඹ දරයි. සම පොළොවේදී යටිපතුල සමසේ දරන බවක් පෙනේ. හඳු බසින ඉදිරිපස දරයි. පඩිපෙළ නගින විටද ඉදිරිපස පතුල බර දරයි. මෙම පාචලනය අනුව අතපය කයේ සෙසු කොටස් විකාර රූපයක් ලෙස එහෙමේ පැද්දෙයි. පාරමෙද රිලා වසුරු ඇසට යොමු වේ. වෙනදා දකින අකමැත්ත නැත. වරක රිලා වසුරු පෑගේ. කකුලේ වැඩි චප්පපී යනවා මිස අමනාපයක් අකමැත්තක් නැත. මේ කයේ කොපමණ වසුරු ඇද්ද යන සිතුවිල්ල මතුවේ. එම සිතුවිල්ලද නැතිව ගොස් ගමනට සිත යලි යෙදේ. ඉඳහිට ගසක කොලයක් වැටෙන රූපේ අනිත්‍ය මෙනෙහිවි. සියලුම යෝගීන් දානශාලාවට පිවිසීමට පෙර එක් තැනකට රැස්වීම සිටය. එතන නැවතින, නවතින බව වැටහිණ. හිටගෙන සිටින ඉරියව්වට සිත යොමු වේ. මම දැන් මෙතනය. අවටින් යම්කිසි හඬක් ඇසේ. කන්බරේට ඒ වැඩි ඉවතට යයි. නැවත නැවත එය සිදුවේ. මුල මැද අග ලෙස සම සෑම වාරයකදීම ශබ්දයේ ඇතිව නැතිව යන හැටි දැනේ. ක්‍රමෙන් දැස පියවේ. සිත සමාහිතයි. නැවත ශබ්දයක් කනේ හැපෙයි. gediya ගසන හඬ බව හඳුනාගතිමි. ඒ අනුව නැවත ගමන පෙර පරිදි ක්‍රියාත්මකය. දානශාලාවේ මේසය ළඟ නැවතීම අත දිගු කොට පිඟාන ගැනීම බත් ව්‍යංජන බෙදා ගැනීම පිළිබඳ එකින් එකට ඒ පිළිබඳ පහළවන සිත සහ ඒ අනුව අත්පා ක්‍රියාත්මක වන ආකාරය සතියෙන්ම සිදුවේ සියලු කටයුතු නිම වී ආපසු යනතුරුම සතිය පිහිටයි සමහර අවස්ථාවල සතිය කැඩී ඇත ඒ බවට සතිය පවතී උදාහරණ ලෙස සියලු බත් පිළු මුඛයට යන සැටි අපන සැටි, කිලෙන සැටි ආදි වශයෙන් සියල්ලම නොපෙනේ. ගමනේ පියවර නම් 90%කටත් වඩා සමත් සතිමත් වූ බව දනිමි. මා සතිය දෙීමේ ප්‍රවිචයට පැමිණ ඇතයි සිතමි. ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබේවා. තෙරුවන් සරණයි. ඔය මේක ඔය ගාල්ලේ ෆයිල් එකට දාමු මේක. එතකොට කාට හරි දෙනවා වාර්තා කරන්න ඕන කොහොමද කියලා. වාර්තා ඉතර ගොඩාක් විස්තර නැහැ. නමුත් මේවා කියනකොට ඔයිට වැඩිය කියන්න බෑ. ඉතින් ඒක නිසා සමහර වෙලාවල් වලට එහෙම දවසක් එනවා උදේ නැගිට වෙලා ඉඳලා හැන්ද වෙනකම්ම එක දිගට action replay slow motion දැම්ම වගේ වැදගත් අවස්ථා ආපහු චිත්‍ර ක්‍රිකට් ක්‍රිකට් තරඟයක ඔක්කොම වැදගත් අවස්ථා ආපහු slow motion දාලා පෙන්නනවා වගේ පේන පටන් අර ගන්නවා. එතකොට තේනවා මොකද්ද සතියේට යට කරගන්න බැරි කියලා. මොනම දෙයක්වත් නැහැ. ජීවිතේ මොකම දෙයක්වත් නැහැ. ඕනම දෙයක් සතියට යට කරන්න පුළුවන්. ඉස්සලා වෙන්නේ කොතනින්ද පටන් ගන්නෙ කොහොමද සතිය මොකද්ද සතිය කියන්නේ කොහොමද ඕක කරන්න කියලා සතිය කියන එක නන්නාඳුන කතාවක් තියෙනවා. ආරම්භ කරලා යන්න පටන් ගත්තාම කියනවා කොහකද සතියට යට කරන්න බැරි. මේ විදිහට මුළු දවස පුරාම පවත්වන්න පුළුවන් වුණොත් සවැත් නුර ජේතවනාරාමේ සරුවචනාංශෙත් එක්ක ඉන්නා වගේ පුදුමාකාර පණීමක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මෙව අපිට අහන්න කෙනෙක් ඉන්න එක සාකච්ඡා කරන්න පුළුවන්කම තමයි අපි ඒකට සංසාරේ ගමන් කරව බාට තියෙන ලකුණ. ඉතින් මට වන්දකයි මම බුරුමේ ඉන්නකොට මේ වගේ වார்த்தාවක් සපේලා සයිඩෝ ස්වාමීන් වහන්සේට දුන්නා. අපි සති හතරක් හිටියා. උගාක් පිටිසර ගම්මානයකට ගිහිල්ලා පින්නපාතය කරගෙන ඊට පස්සේ මම කිව්වා ඒක සුමානයක් විතර තිබුණා මගේ ජීවිතේ කිසිම දෙයක් ගෙලිහිලා නැහැ. හැම දෙෙම හරියට කලින් සැලසුම් කරපු දෙයක් වගේ ඒ ඔක්කොම නාටකම් ක්‍රීඩා ටික සිද්ධ වෙනවා ඔක්කොම මතක තියෙනවා. එයින් සායරෝ කිව්වා ඒක ඒ මේ ප්‍රධාන නගරේ හිටියට වඩා ඒ වගේ තැනකට ගියාට පස්සේ මේ අවදි වෙච්ච ගතිය ජීවිතේ සම්දිස්ථානයක් පුළුවන් තරම් බලන්නේ කියලා මේ කන පින්දම් ගහන්න එපා අරක නිසා සතිය නෑ මේක නිසා සතිය නෑ අරක බාධා කරා මෙයා බාධා කරා කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ එන ඕනම දේ සතියට යට කරගත්තට පස්සේ මායයට ගිය දැයි මොකට පුළුවන් නම් ආව වයසට අරපන්. මොකට පුළුවන් නම් ආ ලෙඩ කරපන්. පුළුවන් නම් ආ මරපන්. ඔය කොයි එකකවත් සතිය නැත්තේ නෑ. සතිය හරහා යනවනම් ඔය එකකින්වත් කෙලස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි වෙලා තියෙන්නේ මේ සතිය පැත්තක තියලා අනිත්‍ය වෙන ඉස්සරහට කරගෙන තියෙන්නේ. ඒක නිසා මේ වාර්තා වලින් වෙන්නේ අර යාට තමන්නත් අධිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා. අහගෙන ඉන්නකොට අනිත්‍යයටත් අධිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා මනුස්සාත්ම භාවයේ තියෙන වටිනාකම. ඒ නිසා අපි ස්තුති කරමු. අපි යමු ඊගා ප්‍රශ්නෙට. පින්වත් ස්වාමින් වහන්සේ වෙත ගෞරවයෙන් දෙමි ප්‍රශ්න දෙකක්. පළවෙනි ප්‍රශ්නේ ආනාපාන සති භාවනාව දිගටම වැඩිම නිසා දැන් මට හුඟ වේලාවක් එහි රැඳී සිටිය හැක. සල්ප වේලාවකින් සිත සතියේ පිහිටයි. සතිය නොකැඩී පවතී. ඊළඟට කළ යුතු පියවරක් වේ නම් කාර්නික පාදා දුනු මැනවි. දෙවෙනි ප්‍රශ්නය. දැන් සතිය කඩා ගන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. දැන් පිටුව ගත්තට පස්සේ කඩන එකයි තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නය සක්මණ දිගටම කීම නිසා දැන් මගේ පාද ඊට හුරු ඇත. සිතින් නොහිතා ඉදිරිය බලා ගමන් කළ හැක. පාදවල පළවුම විලුඹ කොටස එසවීමත් බිම තැබීමත් සිදු වන අතර මාපට ඇඟිල්ල විශේෂ දිවියක් ලබා දෙන බවද පෙනේ. අනිත් ඇඟිලිද එසේ බිම වැදී පය එසවීමට උපකාරී වන බව පෙනේ. මෙසේ පාදවල ක්‍රියා සිදුවන අතර පඨවි ආපෝ තේජෝ වායෝ යන ක්‍රියාවන්ට සිත යොමු කළා. වැල්ලේ පා තබන විට සිනිඳු ගොරෝසු තද ගති වැටුණා. මනුසුම් සීතල ගතිද වැටුණා. පාය එසවීමට චිත්ත කීරිය ධාතුව ඉවහල් වන බව දැන්න නිසා එය එසේ සිදුවෙන වායි සිතමි. ආපෝ ධාතුව වැලි වියලී තිබුණා නිසා ඒ පිළිබඳ වැටහීම මදිය. කකුල් දෙකම දරකෝට් කෑලි දෙකක් යහා මෙහා වන්නාසේ දැනුණා. පාත් තබන විට කකුල්වල තදවීමක් වේදනාවක් දැනුණා. මේ සම්බන්ධව යමක් දැන ගැනීමට කැමැත් දෙමි. පාද ආදුන මැනවි. ඔබ වහන්සේට අමා මහාට කකුල් දෙක කඩන්න තියෙනවා. එතකොට අලුත් සතියක් එන්න වඩා ගන්න. දැන් හොඳට සති කකුල් දෙකේ සතිය පිළ දැන් කකුල් දෙක කඩන්න. පරියන්කේ හොඳට සතිය පිළන සතිය කඩන්න. කඩලා බලනකොට දැන් මොකද උඹ දැන් මොකද කියන්නේ කියලා. ඒ විද්‍යාඥයෙක් මේ පළඟැටියෙක් අරගෙන උඩ පුරුදු කරාලු මේසෙට තට්ටු කරනකොට පණින්නේ. ඊට පස්සේ මේ මූ හොඳට පුකී කරුණාට පස්සේ ඉස්සර කකුල් දෙක කැඩුවලු. කඩලා තට්ටු කරනකොට පැන්නලු. පස්සේ කකුල් දෙකෙන් කැඩුවා. මේ හතරෙන් පැන්නලු. ඊට පස්සේ ඌ බොහොම හොඳයි පරීක්ෂණ හොඳයි. ඊට පස්සේ ඉස්සර තව කකුල් දෙක කැඩුවලු. කැඩුවට පස්සේ පස්සේ කකුල් දෙක විතරනේ ඌ ඒත් ඉස්සරහට අර සද්ද කරනකොට පයින්නවලු. ඊට පස්සේ මේක හරියට කියලා අනිත් කකුල් දෙකත් කැරිවලු හෙල්ලෙන්නේ නැතිලු. ඊට පස්සේ ලිවලු කකුල් හයම කැඩීම නිසා කන් ඇහිම දුර්වල වෙලා තියෙන කියලා. ඔන්න විද්‍යාඥයා කියන සතාගේ ඇති. එයා මේ වෙනකොට කකුල් කඩන්න. කකුල් කඩන්න කියලා දැන් උඹට හොඳට කකුලේ පේන දැන් ඇවිද බලපන් කකුල් දෙක නැතුව එනත ඔළුවෙන් හිටගෙන ඇවිදින්නේ. නැත්නම් අත් දෙකෙන් ඇවිදින. ඔය සේරම ආර්ය පරිේෂණ. පටන් අරගත්තට පස්සේ සරුංගලේ පොඩ්ඩක් නූල් ඇල්ලුවාට පස්සේ උලඟට ඕන තරම් අරින්න පුළුවන්. හැම දෙයක්ම කරන්න ඔය කිසිම දෙයක් වැරදි කියලා හිතන්න එපා. විශේෂයෙන්ම මේ සතිය හරියට පස්සේ එන්නේ ඔක්කොම සෙල්ලක්කාර වැඩ. ඒ නිසා කකුල් තියෙන වෙන කකුල අඩන්න. සතිය තියෙන සතිය කඩන්න. අල්ල කියන්නේ දැන් ඉතින් ටික කරපන් කියලා. පුදුම සෙල්ලම් කරනවා ඊට පස්සේ හිත පුදුම තිරියන් වෙනවා. හිත පුදුම සෙල්ලක්කාර වෙනවා. හිත පුදුම පරිේශන තෘෂ්ණාවක් එන්න පටන් අර ගන්නවා. ඒකට තියෙනවා අපි මොකද්ද මෙච්චර කල් ජීවිතේ කරලා තියෙන හැමදාම කරාට කනවා, දවල්ට කනවා, බුතියන ඔච්චරයි. දැන් තමයි ජීවත් වෙන්නේ. දැන් තමයි මේ ශරීරයත් එක්ක උරතල් කරන්න පටන් අරගන්නේ කියලා. කරන්න තියෙන එක සීරම කරන්න මොනවාක්වත් අතාරින්න බෑ. හැබැයි එකම පණනල එකම ආරක්ෂා කළ යුතු දේ සතියෙන් මේ දේ කරන එක විතරයි. කර්තෘ ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ සිටන විට ආශ්වාසයේ ආශ්වාසයේ ලෙසත් ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේ ලෙසත් හොඳින් නිරීක්ෂණය විය. ඒත් ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස වේගය වැඩි වෙන අතර නොඑක් සිතවිලි හා වේදනා නිසා භාවනාව අතරමඟ නතර කිරීමට සිටේ. එම සිතවිලි සිතවිලි ලෙස ඒ මොහොතේම දකිමින් බැහැර කිරීමට උත්සාහ කරමි. වේදනාවද වේදනාවක් ලෙස සැලකුවත් භාවනා ඉරියව්ව නතර නිතර වෙනස් කිරීමට සිටේ. ගරු ස්වාමින් වහන්සේ මේ නිසා පසුගිය දින දෙක තුලම විනාඩි 10කට 15කට වැඩි වේලාවක් භාවනාවේ සිටීමට නොහැකි විය. පරයන්ක භාවනාවේදී මාහට ඇති මෙම ගැටලුව විසඳා දෙන ලෙස ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. අනිවාර්යයෙන් මේ විදිහටම කරන්න තව දවසක් කරනකොට සම්පූර්ණම ඔක වෙනස් වෙනවා. දැන් තමයි තොරතුරු ලැබෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒ තොරතුරු ලැබෙනකොට තියෙන තත්ත්වේ නෙවෙයි තොරතුරු අතට ආවට පස්සේ ඒ ඒ කාලසටහනම කරලා බලන්න පැහැදිලිවම තත්ත්වේ තමන්ගේ පාණයට කරගන්න. තමන්ට නතු කරගන්න ඒකට කියන්නේ වශී කරගන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒ නිසා තොරතුරු ආවට කිසිම දවසක Tamanට ලැබිච්ච තොරතුරක් බරක් කරගන්න එපා. ඒ විදිහට කවදාකවත් වගතුවක් වෙන්නේ නැහැ. තොරතුරු ලැබෙන්නේ නැති වෙලා ඉන්න වෙලාවේ එහෙමනම් හොඳයි කියන්නේ නෑ. බුදුසසුන කියන්නේ තොරතුරු ලැබෙන එක හොඳයි. හැබැයි තොරතුරු වල හොඳක් නැහැ. තියෙන දුක. තියෙන අනිත්‍ය. තියෙන අනාත්මය. ඉතින් ඒ තොරතුරු වලට වෛර කරන්න එපා. ඒ තොරතුරු ලැබුණාට පස්සේ දැන් ආඩ්‍ය වෙච්ච කෙනෙක් වගේ යමක් ආයුධයක් ඇති කෙනෙක් වගේ ආයෙසට කර විදියට මුණ දිලා බලන්න தත්ත්වේ වශී කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තොරතුරක් කරදරයක් වෙනම නම් ඒක මානවයාගේ සම්පූර්ණ ජීවිතය පිළිබඳ දැනීමට වෙන බාධා වෙනවා. හරහක පීමක් කරනවා. අපි මේ ඔච්චරකල් දන්නේ නැතුව ඉන්න දේ දැන් දැන ගැනීම බාධාවක් වෙන්න බෑ. ඒක බාධාවක් වුණා නම් තොරතුරු කඩයක් වෙනවා. කදාවත් නැහැ. එනිසා මේ සත්‍ය අත්‍යන්ත අස්පනා පිට තොරතුරු මේ තොරතුරු වලින් ආඩ්‍ය වෙලා ඔය විදිහටම වෙන්න දෙන්න. එතකොට බලන්න කොච්චර වෙනසක් අපි අපේක්ෂා කරන ගියාට වැඩිය කොච්චර වෙනසක් වෙනවද කියලා ඒම ප්‍රමාණවත් භවනා උනන්දුවක් ඇති කරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය විනාඩි 10ක් විතර එක දිගටම කරගෙන ගිය පසු මාගේ ශරීරයේ සැහැල්ලු වී කිසිම ඉන්ද්‍රියක් මට නැතුව ආසේ දැනේ. නැවත ටික වේලාවකින් ආපසු බැලීමේදී ආනාපානය නැවතී ඇති බව පෙනේ. පුරුදු පරිදි නැවත භාවනාවේ යෙදුණු විට කලින් සේම සිදුවේ. සමහර විට උස් කඳු ඇටිද ආලෝක දහරාද දැర్శණය වේ. මේවා අදහස් කළේ මම අදහස් කළේ මේවා චිත්ත රූපය කියාය. සක්මන් කිරීමේදී දිගටම පැය භාගයක් පමණ එක දිගටම කළ හැක. ගැටලු නැත. ඔබ වහන්සේගේ උපදේශ පතමි. ඉතා ඉක්මනට චතුරාර්ය සත්‍ය ඔබ වහන්සේට අවබෝධ වේවා. මේක දිහා ඉස්සල ප්‍රශ්න දීපු උත්තරේ වගේ මේ தත්ත්වෙම කරගෙන යන්න. එතකොට තමන්ම ඒ දැකපු දේවල් පිළිබඳව තමන්ගේ ආකල්පවලත් විපරිණාමයක් සිදු වෙනවා. බලන දේවලත් විපරිණාමයක් සිද්ධ වෙනවා. හිත පුරුදු වෙනවා. කොයි දේ ඇවිල්ලා ගියත් Tamange තේමාව කඩා ගන්න නැතුව ඉදිරියට යන්න ඒ අවශ්‍ය කරන කොඳු වැට පෙළ ලැබෙන්න නම් මේ තොරතුරු ලැබෙන්න ලැබෙන්න අඛණ්ඩව අඛණ්ඩව කියන එකෙන් අදහස් කරන්නේ නිතිපත. ඊගොල්ලෝ භාවනා කරන්න. එතකොට ඒකෙන්ම අපිට දෙන්න ඕනේ පණිවිඩේ භාවනාවෙන්ම අපිට දෙන්න ඕනේ පණිවිඩේ ලැබෙනවා. නිර්වංශනයි පින්වත් ගාතර ස්වාමින් වහන්සේ අද උදෑසන පරයන්කයෙන් භාවනා කරන විට මම දැන් මෙතන යන භාවනා කමටහනින් සිටන විට පිටින් විට සිත පිටව ගියා. නැවත නැවත සිහිය පිටවා ගනිමින් සිටන විට දහම් පිළිබඳ සිතවිල්ලක් හටගත්තා. මේ මට නොදැනීම දිගින් දිගටම මෙනෙහි කළා. මම ඒ වැළැක්වීමට අදහස් කළේ නැත. ඇති වූ ප්‍රීතිය ප්‍රමෝදය නිසා කයේ චංචල කම්පන ගතිය දැනුණා. මම මේ සතර සතිපට්ඨානට යොදාගෙන මෙනෙහි කළා. පින්වත් ස්වාමින් වහන්සේ භාවනා කමඨහනකදී ධර්මයේ පිළිබඳ සිතීලක් පැමිණියහොත් එය මෙනෙහි කිරීම සුදුසුද? කරුණා පෙරදරිව පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කරලා ඉවරලා තමයි මගෙන් අහන්නේ. කරන්න ඉස්සෙල්ලා වුණා නම් ඕන්න වටිනාකමක් තියෙනවා කීකරු ගතියක් තියෙනවා. මේ ඔක්කොම කරලා ඇවිල්ලා දැන් මගෙන් අහනවා මම අර එහෙම කරා හොඳද කියලා. භාවනාවට හිතවිලි කියන්නේ වාස කියලා හිතා ගන්න. භාවනා කියන්නේ හිතවිල්ලක් නෙවෙයි. භාවනා කියන්නේ සිද්ධ වෙන දේ බලන්නේ තිල්ලා. හිතුවත් වචන කතා කරත් ක්‍රියා කරත් බුදුන් ගැන වුණත් දේවදත්ත වුණත් භාවනාවට බාධායි. ඉන්නේ එහෙම භාවනාවක් අපි මෙතන කරන්න නිසා වෙන්න දෙන දේ කොයි දේත් හරි. කරන හැම දෙයක්ම කක්කා. කයින් ක්‍රියාවක් කෙරුවොත් කෙලස් වෙන්න තියෙන ඉඩ වැඩි. වචනෙන් ක්‍රියාවක් කරොත් කෙලස් වෙන්න ඉඩ වැඩි. හිතින් හිතුවොත් කෙලස් වෙන්න ඉඩ වැඩි. කයෙන් කෙරුණට කෙලස් නැහැ. වචනේ කියුණාට කෙලස් නැහැ. හිතට ආවට කෙලස් නැහැ. ඒ නිසා කරන්න තියෙන හරිය කෙලස් වෙන්න පුළුවන් හරිය 100ක් වලකින. හිතාමතා කතා කරන්න යන්න එපා, හිතාමතා ක්‍රියා කරන්න යන්න එපා, හිතාමතා හිතන්න යන්න එපා. නමුත් ඉදිරිපත් වෙන දේ දිහා බලනින්න මේ මේ ශරීරය මොනවද කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම්. මේ කට මොනවද කතා කරන්නේ? මේ හිත මොනවද හිතන්නේ කියලා. නිසා හිතන දේවල මොනම නැත්නම් ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා එකක් තියෙනවා. ඒක මේ භාවනා මනස්කාරය කරන වෙලාව වෙන එකක් නෙවෙයි. ඒක මේ භාවනාව පිළිබඳව ප්‍රතිවීක්ෂා කිරීම සම්බන්ධ එකක්. ඒක නිසා මේක ඒක නෙවෙයි. ඒ නිසා මේව උනන්දු කරවන්න එපා. උණයි කියලා රාජ අපරාධිකුත් නෙවෙයි. දඬුවම් කළ යුත්තකුත් නෙවෙයි. නමුත් උනන්දු කළ යුත්තක් නෙවෙයි. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවට අනුව සක්මන් භාවනාවේ යෙදෙන මා අද දින පැයකුත් විනාඩි 15ක් පමණ වැලිමලුවේ සක්මන් කළෙමි. පළමුව වම සහ දකුණ වශයෙන් පියවර සටහන් මෙනෙහි කළ මා පසු ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස සීකරමින් පියවර තැබීමි. එම අවස්ථාවේදී පාදයේ යටිපතුලට වැලි ස්පර්ශ වන ආකාරයත් එනම් එහි තද බව ගොරෝසු බව සියුම් බව උණුසුම් බව සිසිලස් බව මනා වැටහිනි. වම් පාදයේ එසවීමේදී එම පාදයේ මත ඇතිවන සැහැල්ලු බවත් ඉදිරියට ගෙන යාමේදී ඇතිවන පාදයේ බිමට පතිතවන ස්වභාවයත් පාදයේ බිම තැබීමේදී විලුඹ ප්‍රදේශයේ පළමුව පොළොවට ස්පර්ශවන බවත් ඇඟිලි ප්‍රදේශ පසුව පොළොවට ස්පර්ශවන බවත් මනාව වටහා ගතිමි. දකුණු පාදයේදීද එම ආකාරයෙන්ම වටහා ගතිමි. මට සක්මන් භාවනාව කරන විට වෙනත් සිතවිලි සිතට එම බොහෝ අඩුය. වරණතුනේ මම බිම් බලාගෙනම ඔසවන පාදය හෙලන හෙලීම ගැන නිරීක්ෂණය කිරීම ශ්‍රමයටම කරමි. පැයක් පමණ පසුව පරයන්ක භාවනාවට වාඩි වූ විට හුස්ම රැල්ලේ වරහන් ඇතුළේ විශේෂයෙන්ම ප්‍රශ්වාස වායු රැල්ලේ වෙනසද මනා ලෙස වැටහේ. ඇතුල්වන හුස්ම මද සිසිලසක් ප්‍රකටවන බවත් පිටවන හුස්ම රැල්ල නාසිකාග්‍රයේ සහ උඩුතල ප්‍රදේශයේ හැපෙමින් පිටවන බවත් නිරීක්ෂණය කළෙමි. එහෙත් හුස්ම රැල්ලේ බිඳි බිඳි යාමක් වැනි දෙයක් මට නොහැටෙහි. මම ආනාපාන සති භාවනාව සහ සක්මන් භාවනාව දියුණු කිරීමට යම් උපදේශ දෙනසේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය විදිහට සක්මනේ yaadena ගතියක් විශ්ව දකින්න ගතියක් දැක්කොත් බලන්න සක්මන් නොකර Taman දවසේ ඒ මේ ඇවිදිනකොට කොච්චරක් දුරට ඒ වගේ পায় සම්බන්ධ අද්දකීම් සම්බන්ධ කොච්චරක් ගන්න පුළුවන්. උදේ පරියන්කේ ආනාපානයේ වැටෙනවා නම් නින්දට ගිහිල්ලා ඇඟ සතප්පව ඇඟ සතප්පව ගත්තට පස්සේ ඒ වැටෙන හුස්මෙත් අර පරියන්කේ තරම් නැති වුණාට විස්තර බලන්න පුළුවන්. වැසිකිළියට ගිහිල්ලා වැසිකිලි කරන ගමන් වාඩි වෙලා ඉන්නකොට කැසිකිලි කරන ගමන් එහෙම නැත්නම් බත් ටික කන ගමන් ඉඳගෙන ඉන්න වෙලාවේදී ඒ වැටෙන හුස්මයි පරියන්කේට ගිහිල්ලා භාවනා ශාලාව වැටෙන හුස්මයි මොකද්ද වෙනස කියලා බැලුවොත් ඒ සක්මන වීදහාංගීකරණේ වෙයි පරියන්ක විවිධාංගීකරණය වෙයි. අච්චරම ප්‍රතිඵල ගන්න බැරි වුණාට යම් ප්‍රමාණයක් ප්‍රතිඵල ගන්න පුළුවන් ගතියක් එනවා. ඒකට පැදුරේලුව වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ලදලද අවස්ථාවේ මේ සතිය පිහිටීමේ කටයුතු කරන්න ගියාම එදිනෙදා නඩු අඩු වෙනවා. ගැටුම් අඩු වෙනවා. වාද අඩු වෙනවා. ඒ නිසා පරියංගයට යනකොට යන්නේ හොඳ පිරිසුදු හිතකින්. ඒව එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන්න පටන් ගන්නවා. ඒව වෙන්නේ එහෙම ගැම්මක් ගැනෙන්නේ මේ වගේ නේවාසික භාවනා වැඩපිළිවෙල විතරයි. කෙවල් දොරවලදී වෙන්නේ ගොඩාක් අවුල් වීම වැඩි ඒ නිසා ගොනුව නැහැ. ඒ නිසා ඉඳගෙන එක සැරයක් ඉඳගෙන ඉඳලා ඊගාසරේ ඉඳ ගන්නකොට ලෝක දෙකක්. මෙහෙම නැහැ. වාඩි වුණා සක්මන් කරා ආයවිල වාඩි නැහැ. ඒකට අර පරණ එකේ තියෙන සුවඳ මතකේ දෙවෙනි සැරේට යනවා. ආන්න විදිහට yaadන විදිහට වැඩ කරන එක තමයි ඊගාව දක්වන්න තියෙන අනුග්‍රහය කියලා මතක් කරගන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෑන උදෑසන සක්මන වම දකුණු වශයෙන් කළා. සිතවිලි මද වශයෙන් තිබුණා. පාදයේ බිම වැදීමේ වෙනස් වීමේ එනම් දකුණු පාදයේ විලුඹ පොළවට ස්පර්ශ වීම ක්‍රමෙන් මහපට ඇඟිල්ල දක්වා ඇතුල් පැත්තට බර වීමත් මහපට ඇඟිල්ල තදින් පොළවට තෙරපීමත් සිදුවේ. වම් පාදයේදී විලුඹ පොළවට ස්පර්ශ වීම හා ක්‍රමෙන් පාදයේ පිටපැත්තට පොළව ස්පර්ශ වීමත් ඇඟිලි මද වශයෙන් පොළවට ස්පර්ශ වීමත් සිදුවේ. එක පාදයක විලුඹේ පොළවට තදවීමත් සමග අනිත් පාදයේ විලුඹ එසවීමට සූදානම් වෙයි. ක්‍රමෙන් එක පාදයක ඇඟිලි දෙසට පොළවට ස්පර්ශ වන විට ස්පර්ශ වී බර වීම සමග අනිත් පාදයේ එසවීම හමාරයි. නිරන්තරයෙන් එක පාදයක් වශයෙන් ශරීරයේ මාරුවීම් බර දරන්නාසේ වැටහි. වම දකුණ ලෙසට අදහස් අදහස දීම නතර කළා. පාදයේ පතුලට සිය එලවාගෙන සිටිමි. සක්මනේ සක්මන් කිරීම අවසන් කිරීමට සිතන අවස්ථාව වන විට ඉතා සැහැල්ලුවෙන් පොළොවට පාද ස්පර්ශ වීම සිදුවේ. සැහැල්ලු ගමනක් සිදුවේ. පාදයේ එසවීමද අඩුවේ. සක්මන කෙලවර නැවතී ඉදිරිපස බලා සිටන විට ගත සෑහළු බවට දෙපසට හා ඉදිරියට ශරීරය වැනෙන්නාසේ දැන්නේ අවසානයේ පරයන්කයට ගියා. ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් ඉදිරි සක්මන් භාවනාවට උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. නෑ මේකත් අර හුඟක් ඉදිරිපත් කරලා තියෙන විදිහට වගේ yaadීලා තියෙනවා. මේක සරුවච්චන්හන්සේ සඳහන් කරන්නේ කරත්තයක් ගත්තාම කරත්ත රෝදයකට මැද බොස්කිටියේ ඉඳලා හරස් නේමියට අර තියෙනවා. අපි ගරාදි කියලා කියන ඒවට ෆෝ ස්පෝක්ස් කියලා කියන ඉංග්‍රීසියෙන් ඉතින් ඒක එක කරාදියක් යනකොට අනෙක් කරාදිය ඇවිල්ලා කර දෙනවා. ඒ කරාදිය යනකොට අනිත් එක ඇවිල්ලා කර දෙනවා. ඒවට බුදුහාමුදුරු පාවිච්චි කරන්නේ අරය කියලා. අපිට ජ්‍යාමිතිකෙත්තු ගන්න එකට අරය කියලා. බුදුන්ස කියනවා සතිය කියන්නේ ඒකාරෝ. කරාදි කොච්චර තිබුණත් බර කරන බර ගන්න අරයට හිත යොදාගෙන ඉන්නවනම් වම් වම් පකුල ගන්නකොට දකුණ බර ගන්නවා දකුණ ගන්නකොට වම බර ගන්නවා මේ විදිහට බර දරන දේ සක්‍රීය දේ ක්‍රියාකාරී සහයෝගයක් දෙන්න හිත තබා ගැනීම නිසා සතියට නමක් දීලා තිනවා ඒකාරෝ කියලා. ඒ වැඩ කරන අරයට හිත තියාගෙන ඒක කරගෙනවා. කරගෙනකොට එක එක කාර්යයක් ඒ නේමියේ ඉඳලා බර බොස් ගෙඩියට යොමු කරනවා. අපි අවධානය යොමු කරන්නේ මුළු අර පද්ධතියටම නෙවෙයි. බර ගන්න අරයට. අන්න එතකොට තේිනවා අපේ කකුල් දෙකත් හැදිලා තියෙන්නේ කරත් එක ස්වරූපෙට. ඒක හොඳට පේනවා ඔලිම්පික් දුවන කෙනෙක්ගේ හොඳට පැත්තක ඉඳලා ෆිල්ම් කරලා තියෙනවා නම් බලන්න කකුල් දෙක වැඩ කරන හැටි. ඒක වැඩ කරන්නේ කරත්ත රෝදයක් අර වෙන වෙන ගලවලා වැඩ කරනවා. ඉතින් ඒක දිහා බලනකොට තේරෙනවා මේක මුළු ලෝකෙම හදපු හොඳම සුමටම ඝර්ෂණයේ අඩුම යන්ත්‍රය. කකුල් දෙකෙන් ඇවිදිනවයි කියලා කියන්නේ මිනිස්සයා අනෙක් සතුන් තිරිසන් සතුන් හතර ඉරියව්වෙන් හතර ගාතින් යද්දී ඒක පරිණාමය ඉතාම සුවිශේෂී අවස්ථාවක්. රාත්තල් මගේ බර කිලෝ 70ක් විතර තියෙනවා. එක කකුලක කිලෝ 70ක් වෙනද අනික් කකුල කිලෝ 70ට මාරු කරන්න බලන්න. කිලෝ 70ක් අරගෙන සෙල්ලමක්ද කියලා. ඒ මේ කෝටුවක ඉඳලා ඊගාව කෝටුවට අරගන්නවා ඊගාව කෝටුවට දෙනවා සෙල්ලමක් නෙවෙයි. ඉතින් මේක හදන්න අපේ මොලේ පුදුම සමබර භාවයකින් මේ සමතුලනය කරලා කරන්ඩ පරිණාමයේ ලක්ෂ 40ක් අවුරුදු ගිහිල්ලා තියෙනවා. කකුල් හතරේ ඉඳලා කකුල් දෙකට උස්සන්න. ඒකෝර තමයි මනස ඉස්සුනේ. මනස මනුෂ කියන මනස නැත්තම් ඔළුව හරහටනේ තිබ්බේ අපි. තිරිසන් කියලා කියන්නේ හිස ඔළුව හරහට තියෙන. කුරගයාගේ තිරිසනාගේ හිස හරහට තියෙන. දෙපා සතා ඔළුව උස්සන්න පුදුම විප්ලවයක් කරලා තියෙනවා. එතකොට පේනවා මේ කකුලෙන් කකුලට බර මාරු කිරීම අපි කොච්චර නොසලකා ඇරලා තියෙනවද කියලා සක්මන් භාවනා කරනකම්. එක්ක ආතරයිටිස් එන්න ඕන. එක්ක නැත්තම් අන්තභාගෙන්න කකුලක් කැඩෙන්න ඕන. නැත්තම් කකුලක් මේ කෙන්ඩ පෙරලෙන්න ඕන. නැත්තම් උලුක් වෙනවා. අන්න එදාට තමයි කකුලක් කියන එකක් තියෙන බවවත් දන්නේ. නැත්තම් දුවනවා කපය දාච්ච බල්ලෝ වගේ උදේ හැන්ද වෙනකන් දුවනවා එක පියවරක සතියක් නැහැ. පය වැටිච්ච වෙලාවේ පය ගලක වැදිච්ච වෙලාවේ තමයි ඔන්න කකුල් තියෙන බව මතක් වෙන්නේ. ඔය සබද්දු හදන මිනිස්සු නම් ඔන්න කකුල් තියෙන බව දන්නා බිස්නස් එක ඒක නිසා. අනේ මේ මිනිස්යාට වෙලා තියෙන එකක්. ඒව නැත්තම් කකුල් දෙක දිහා හරියට බැලුවම නිවන් සක්මන කියන්නේ නිවනට යන පාරක්. ඉතින් හොඳයි. අද ඉදිරිපත්ලා තියෙන හැම ප්‍රශ්නයක්ම හැම මං කියන්නේ හැම ප්‍රකාශයක්ම ගොඩක් ප්‍රශ්න නෙමෙයි ගොඩක් රට අර දැන් හුරතලේට වගේ ප්‍රශ්න කරලා ලිව්වට ප්‍රකාශනෙව හොඳයි. ඒක නිසා මේ ගැම්ම තවදුරටත් කඩා ගන්න නැතුව යන්න අද දවසත් පායන්ට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇස්සොත් මේ මොනවක් කරගන්නේ මේ මටත් තිබිච්ච මේ යන්න එන්න ගියාම මටත් හෙම්බිරිසාව. ඒ නිසා පායපු නිසායි මේ ගැම්ම ඇල්ලුවේ දිගටම පායන්න ඕනේ. පායලා ඔක්කොමලා මේ ගත්ත ගැම්ම කඩා ගන්න තු ඉදිරියට යන්න ශක්තිය දහිතිය ලැබේවා. අපි මෙතනලා වෙලා ගන්නවා සක්මනට 3 දක්වා 3ට මෙතන රැස් වෙනවා. සාමූහික භාවනාවකට මේ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවෙන් තෙරෙන්න වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.